හැම දිනකටම තෙරුවන් සරණයි අද 2019 වසරේ මාර්තු මාසේ 5 වෙනි අඟහරුවාදා අපි සුපුරුදු පරිදි එක්වෙන්නේ ධර්ම සාකච්ඡාවටයි සවනට සිස්ස සෝස්තේ කරන මෙම සාකච්ඡාවට අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ශ්‍රී ලංකාව විශ්ව සම්බන්ධ වෙනවා පූජ්‍යපාද අලව්වේ අනමුදාසී ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව සවනට සිස්ස සුවිරෙන් පාද නමස්කාර කර පිළිගන්නවා ඒ වගේම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා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 ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි සියලු දෙනාම ඉමක් කොනක් නොපෙනෙන සසර ගමනක් උරුම කරගෙන මේ සසර ගමන් කරන තැනදී අපේ ජීවිතයේ විවිධාකාර දුක්ඛම් කටළු ඔස්සේ ගමන් කරමින් ඉන්න අවධියක මේ බුද්ධ ශාසනයක් පවතින යුගයක මිනිස්සෙක් වෙලා ඉපදිලා තියෙන්නේ. මේ ලෝකේ විමුක්තිය හොයන අය විවිධාකාර ක්‍රම උපායන් භාවිතා කරමින් හොයන යුගයක බුදුරයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඒ සියලු ක්‍රම උපායන් වලින් ඉක්මවිලා මධ්‍යම ප්‍රතිපදාව ජීවිතයේ සත්‍ය අවබෝධය කරා යන ලෝකෙන් ඈතර වන ප්‍රතිපදාව ඉස්මතු කරලා පෙන්වා දුන්නා. මේ පෙන්වා දුන්න ප්‍රතිපදාව කිසිම කෙනෙකුට ලෝකේ වෙනස් කරන්න බැරි දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ ලස්සනට ධම්මචක්ක සූත්‍රයේ පැහැදිලි කරනවා. ඒක සනාතන සත්‍යයක්. මේ සත්‍ය මේ ලෝකේ බුදු කෙනෙකුට හැරෙන්න වෙන කිසි කෙනෙකුට පෙන්වලා දෙන්න බෑ. පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් මේ දුකෙන් නිදහස් වන මඟ මධ්‍යම ප්‍රතිපදාව අන්තවලට යන්නේ නැතිව ආධ්‍යාත්මයේ තුල නුවණ වර්ධනීය වන ප්‍රතිපදාව පෙන්වා දීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ඒපස්සේ කෝපනායක පච්චත්තා වේතබ්බ විඤ්ඤෝහි ගුණයන්ගෙන් සෝබමහන වෙච්ච ඒ ගුණයන් පිළිබුවන උතුම් ධර්මයේ පමණයි බුදුරන් වහන්සේගේ උතුම් බුද්ධ වචනේ පමණයි ඒ සත්‍ය අන්තර්ගත වෙන්නේ. ඒ බුදුරන් වහන්සේ පෙන්වවදාල ඒ උතුම් සත්‍ය අවබෝධ කරගත්ත දැකගත්ත උදවියත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් පැවතගෙන ආපු සියලු දෙනා පෙන්වලා දුන්නේ ඒ බුදුරයන් වහන්සේගේ බුද්ධ වචනයමයි. එකිනෙක කෙනාගේ පුජ්‍යලික අත්දැකීමක් ඉස්මතු වෙන්නේ නැහැ. මොකද බුදුරන් වහන්සේගේ පුජ්‍යලික අත්දැකීම පමණයි මේ ලෝකේ සනාතන සත්‍ය කෙනෙකුට ප්‍රකාශ කර හැකි සත්‍ය බවට පත් වෙන්නේ. යම්කිසි කෙනෙක් ධර්මය තේරුම් ගන්නවා නම් ධර්මයේ වටහා ගන්නවා නම් ඒ සියල්ලක්ම වටහාගත්තේ උතුම් බුද්ධ වචනේ තුලින්. අද බොහෝ වෙලාවට යම් කිසි කෙනෙක් ධර්මය කියනකොට එහෙම නැත්නම් ලෝකයේ විවිධ අය එක එක මත ප්‍රකාශ කරන අතරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණිලා ධර්මයේ කතා කරනකොට මිනිසුන් යොමු වෙනවා සමහර අය හිතනවා මේ අවබෝධ කරලාද. ඒ කියන්නේ එච්චරටම අද ලෝකයේ පුජ්‍යලික මතවාදයකට යන්න කැමති ඉතින් ඒ නිසා හොඳට අපි මතක තියාගන්නට ඕනේ කාරණාව තමයි අපි හැමෝම කතා කරන එකම දහම මේ උතුම් බුද්ධ වචනේ පමණක් බව. හැබැයි මේ බුද්ධ වචනේ නිවැරදිව ඉගෙනගත්ත තැනදී එකට කියනවා සූත්‍රේ නිවැරදිව ගත්තා කියලා. මේ නිවැරදිව ඉගෙනගත්ත තැනදී අන්න යාට මේ ධර්මයේ තුල අර්ථය ගැනීම සඳහා ආධ්‍යාත්මයේ සුල පටිපුච්ඡා විනීතා එහෙම නැත්නම් ආධ්‍යාත්මයේ තුල විමසන විචක්ෂණය කරන නුවණින් විමසන ගතිය හම්බ වෙන්නට ඕනේ. එතනදී තමයි අර්ථය හම්බෙන්නේ. එතනදී තමයි ඒ ධර්මය හම්බෙන්නේ. ඒකත් එක්ක තමයි පුළුවන්කමක් ලැබෙන්නේ ඒ උතුම් විමුක්ති මාර්ගය පාදා ගන්න. යම් කිසි කෙනෙක් සූත්‍රය වරද්දවා ගත්තොත් ඒ වරද්දවා ගැනීමත් එක්ක ඔහු පද ප්‍රතිරූපක නැත්නම් වෙන විග්‍රහ Tamanට තේරෙන විග්‍රහ මේ චින්තනය මෙහෙවියන්න අවශ්‍ය නැති විදිහේ විචක්ෂණයෙන් තේරුම් ගන්න අවශ්‍ය නැති විදිහේ Tamanගේ රාමුවට වැටහෙන විදිහේ පද ප්‍රතිරූපකයන් ඉස්මතු කරලා පෙන්වනවා. අන්න එතන බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඔහු මේ අර්ථය වහනවා. අර්ථය අයින් කරනවා. ඒ විතරන්නේ බොහෝ පව් සිද්ධ කරගන්නවා. එහෙනම් අපි හොඳට තේරුම් ගන්නට ඕනේ බුදුරණවහන්සේගේ දේශනාවක් අහනකොට අපිට දේශනාව අහපු තැනදී අපි තුලින් විමසීමකට යමක් හම්බ වුණාද? අන්න සද්ධර්ම ශ්‍රවණය කළාම යෝනිසෝ මනසිකාරයටයි සුත්තම ආර්ය ශ්‍රාවකෝ හරියට ධර්මය අහුවා කියන්නේ. ධර්ම ශ්‍රවණය කරාම අපට තේරුණ මම දන්න දේ හරි මට වැටහිච්ච දේ හරි කියලා ගත්තනම් ඒ මට තේරුණා මට මේක ගැළපෙනවා කියලා ගත්තේ අපේ මනසට ආව අරමුණකින් සකස් වෙච්ච පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාකාරීත්වයක් ඒක මහා අත්‍යවදෝපම සූත්‍ර ලස්සනට පැහැදිලි කරනවා අන්න ඒ පංච පාස්කන්ධයේ ස්වභාවය පෙනගුලියක් වගේ, දියබුබුලක් වගේ, මිරිගුවක් වගේ, ඒ වගේම කිසිල් අරටුවක් වගේ මායාවක්. එතකොට අපි එහෙනම් මට තේරුණා කියලා හම්බුණා කියන්නේ මානසික අරමුණකින්. මොකද්ද හම්බුනේ? ඒ හටගත් පංච උපාදානස්කන්ධේ පෙනගුලියක්, දියබුබුලක්, මිරිගුවක්, කෙසෙල් ගසේ අරටුවක් මායාවක් කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධයක් හම්බලා තියෙන්නේ. මමත් එක්කමයි හම්බලා තියෙන්නේ. හැම පැත්තෙම මේ අසුතවා වුණොත් ඒ කියන්නේ අසුතවත් කියලා කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මය ඇහුවේ නැත්නම් හරියට දැන් බුදුරන් වහන්සේගේ ධර්මය ඇහුවේ නැති වුනහම පද ප්‍රතිරූපකයක් ඇහුවා කියලා ඒක සුතවත් වෙන්නේ නැහැ. ඒක සුතවත් ආර්ය ශ්‍රාවක වෙන්නේ නැහැ. ඒකයි පද ප්‍රතිරූපය අපි ගලපිල්ලක් සමංග්‍රාමුවට ගලපා ගැනීමක් විතරයි. ඒක පද ප්‍රතිරූපකයක්. එයාට ඒක අහුවෙච්ච ගමන් හම්බ වෙනවා මට මේක තේරුණා. මට මේක වැටහුණා. මට අවබෝධ වුණා කියලා. තමන් තුලින් තමන් සතුටක් වෙන්න හදනවා. හැබැයි සතුට කියන්නේ මොකද්ද? තමන් තුලින් ආව වැටුණා කියලා පදපති රූපකයකට යොමු වුණා කියන එකේදී සිදුවුනේ අර්ථය වැහිලා ගියා. බුදුරන් වහන්සේගේ බුද්ධ වචනය හරියට ඇහුවේ නැති වුනහම පදපති රූපකයක් ඇහුනොත් හුතවාරි ශ්‍රාවක වෙන්නේ නැතුව ඒ උතුම් ධර්මය ඇහෙන්නේ නැතුව සූත්‍ර කාරණාව අර්ථයේ වැහිලා පදපති රූපකයක් ඉස්මතු වෙච්ච තැනදී අපට ඒක ලස්සනට තේරෙනවා. අපට වැටහෙනවා. එහෙම ආපු තැනදීම ආධ්‍යාත්මයේ තුලින් විමසන්නට ඕන ගතිය, අර්ථය හොයන්නට ඕන ගතිය, පටිපුච්ඡා විනීතාවට යොමු වෙන ගතිය එන්නේ නැහැ. එතනදී මොකද්ද වෙන්නේ? අපට තේරුණා මට වැටහුණා කියන සක්කාය දිට්ඨියටම යොමු වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන හරි එහි තුල මම ඉන්නවා කියලා සක්කාය දිට්ඨියටම යොමු වෙනවා. ඇයි ඒ වැටහුණා කියන කාරණාව ආවේ මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය එකතු වෙලා හටගත් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පහ නිට්ටයයි නැත්නම් ඒ මම කියලා මට ආව සංකල්පයක්. එතන පෙනගුලියක් කියලා දැක්කේ නැහැ හටගත් රූපේ. වේදනාව දීබුබුලක් කියලා දැක්කේ නැහැ. සංඥාව මිරිගුවක් කියලා දැක්කේ නැහැ. සංස්කාරයේ කෙසෙල් නරටුවක් කියලා විඥානීය මායාවක් කියලා දැක්කේ නැහැ. අන්නේ නිසා ඒකට රැවටෙන බුදුරණවහන්සේ නදී සූත්‍රයේදී පැහැදිලි කරනවා ගලාගෙන යන ජලපහරකට අහු වෙච්ච කෙනෙක් දෙපැත්තේ තියෙන ඉතා දුරු දුරු පඩරැල් වගේ දුරවල වැල්වල තනකොළවල එල්ලෙනකොට ඒක ගැලවිලා යනවා වගේ සසර යමු වෙන කෙනා කොහෙන් ගියත් පංච උපාදානස්කන්ධයක් අල්ල ගන්නවා. ඒ වගේම ගද්දුරුබද සූත්‍රයේ පැහැදිලි කරනවා දන්වැලකින් බල්ලෙක් කනුවක් ගැට ගැහුවාම ඒ බල්ලට ලගින්න තියෙන්නේ දන්වැල වටේ විතරයි. ඒ කනුව වටේ විතරයි. දන්වැල දිග ප්‍රමාණය විතරයි. අන්න වගේ තමයි බුදුරයන් වහන්සේගේ ධර්මයේ හරියට එන්නේ නැතුව සූත්‍රේ වරද්දවාගෙන අහපු තැනදී පදපති රූපකයක් හම් වුණාම අර්ථය අයින් වෙලා ගිහිල්ලා තමා තුළ පටිපුච්ඡා විනීතාවකට යෝනිසෝ මනසිකාරයකට අවශ්‍ය කාරණාව හම්බුන් නැති වුනහම ඒ කියන අර්ථය විනාශ වෙලා ගියාම ඔහු සක්කාය දිට්ඨියෙන් බැසගෙන මට තේරුණා කියලා ඒ තුල එල්බ ගන්නවා. එතනත් හටගෙන තියෙන පංච උපාදානස්කන්ධයක්මයි. නමුත් සුතවාරිය ශ්‍රාවකෝ වෙන තැනදී ඒ කියන්නේ හරියට බුදුරණවහන්සේගේ ධර්මය අහපු තැනදී එයාට හම්බ වෙන්නේ මොකද්ද? සූත්‍රයේ වරද්දවා නොගැනීම නිසා පදපති රූපකයක් නෙමෙයි තමන්ගේ කාමුවට ගැළපෙන කවි කතා ආදී වශයෙන් තමන්ගේ කෝණයට ගැළපෙන විදිහේ දෙයක් නෙවෙයි. තමන්ගේ සිත අලංකාර, තමන්ගේ සිත හතුරු කරන දෙයක් නෙවෙයි හම්බ වෙන්නේ. එයාට හම්බ වෙනවා ආධ්‍යාත්මයේ විමසන්න ඕනේ ගතිය පටිපුච්ඡා විනීතා ප්‍රශ්න කරමින් කවන් අත්ෝති වශයෙන් ප්‍රශ්න කරමින් ආධ්‍යාත්මික විචක්ෂණේ කරන්න ඕන ගතිය ඒ අවශ්‍යතාවයේ ඒ සැබෑ දහම ඇහිචිතනදී අන්න යාට හම්බ වෙනවා සූත්‍රයේ නිවැරදිව ගත්තාම එතකොට ඔහු යෝනිසෝ මනසිකාරය කරනවා. අන්න එතනදී අර්ථය හම්බ වෙන්නේ. අන්න ඒ කාරණාව තමා තුළ ඇතිවෙච්ච තැනටයි සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. වෙන කිසිම ක්‍රමයකින් සම්මාදිට්ඨියටපත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අද ගොඩාක් වෙලාවට මෙන්න මේකට යොමු වෙන්නේ නැහැ. මොකද හේතුව හැමෝම කැමති කොහොම හරි ඉක්මනින් හදිස්සියෙන් තමන් සතුටු කරගන්න මට ධර්මීය අවබෝධ වුණා කියලා. ඒ නිසා හරියට ධර්මය අහන්නේ නැහැ. හරියට දේශනාව ඉගෙන ගන්නේ නැහැ. වෙන විවිධාකාර පද ප්‍රතිරූපක අරගෙන ඒ තේරුණා කියලා ගන්නව අර්ථය අයින් කරලා විචක්ෂණය කරන්න අවශ්‍ය පටිපුච්චා විනීතා කරන්න අවශ්‍ය දේ අයින් කරගන්නවා. ඒ කියන්නේ සම්මාදිට්ඨියට මග වහගන්නවා. අන්න ඒ නිසා ගොඩක් අය අද සමාජයේ ගත්තට පස්සේ ධර්මය අහන්නෙම තමන්ගේ කෝණයත් එක්ක ගලපගෙන සතුටු වෙන්නේ. ඉතින් බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ අපි හරියට ඉගෙන ගන්නට ඕනේ. අපි හරියට ඉගෙන ගත්ත තැනදී තමයි අපි තුල ආධ්‍යාත්මී ප්‍රශ්න කරමින් තමාගේ රාමුව ගැලවෙන විදිහ. තමන් සක්කාය දිට්ඨියට යොමු නොවන විදිහ. කොහෙන් ගත්තා සක්කාය දිට්ඨිය යොමු නොවන විදිහ. අපි එක පැත්තකින් කල්පනා කරනකොට තව පැත්තකින් අහුවෙලා. චේතනාව කියලා කියන්නේ අපේ සිතවිල්ල කියන්නේ එතන පංචීපාස්කන්ධයක් සකස් වුණා ඒ සකස් වෙච්ච පංචීපාස්කන්ධයත් අර වගේම අර්ථ ශූන්‍ය දෙයක් අපි ඒක මම කියලා අල්ලගෙන එහෙමනම් හරියට ධර්මයේ අහපු තැනදී සක්කාය දිට්ඨිය දුරු වෙනව නෙමෙයි වෙන්නේ ආධ්‍යාත්මී විමසන්න අවශ්‍ය දෙයක් හම්බ වෙනවා පටිපුච්ඡා විනීතා විචක්ෂණයේ යෝනිස මනසිකාරය මෙන්න මේක හම්බුනහම එයා මොකද කරන්නේ ඒ දේ කරනවා ඒ දේ ඒ විදිහට කරගෙන යන තැනදී තමයි ආධ්‍යාත්මී වර්ධනයක් වෙනවා තමා තුළ වැඩිවීමක් වෙනවා. බාහිර බෙද බෙදා බැලුවට තමා තුළ වර්ධනයක් නෙමෙයි වෙන්නේ. බාහිර ලෝකයේ බෙද බෙදා බලලා තමන් උපේක්ෂාවකටපත් වෙනවා. පුජ්‍යලියක උපේක්ෂාවකටපත් වෙනවා. උපේක්ෂාවෙන් යුතු පුජ්‍යලයා ඉන්නවා. ඒ පුජ්‍යලයා කියලා කියන්නේ පංචීපාස්කන්ධ ක්‍රියාකාරීත්වයත් අර මුලාවට මායාවට අහුවෙච්ච කෙනෙක්. අපි තුල වර්ධනයක් වෙන තැනදී ලෝකයේ බෙද බෙදා බැලීමකින් තොරව ලෝකයේ තියෙන තැනදීම අපට අපේ වර්ධනය කියන උපේක්ෂාවක් එනවනම් අන්න ප්‍රඥා වර්ධනේ එතනදි තමයි සැබෑවටම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ. ඉතින් ඒ නිසා අපි බුද්ධ වචනය අහන්නට ඕනේ අන්නේ කාරණාවත් එක. ඉතින් අපි කතා කරමින් සිටියේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර විවරණය තුල සම්මාදිට්ඨි සූත්‍රය එහි අපි කරුණු දෙකක් කතා කරන්නට යෙදුණා. ඒ තමයි කුසල අකුසල සම්බන්ධ පරියායත් ඒ වගේම ආහාර සම්බන්ධ පරියායත්. එතකොට මුලින්ම කුසල අකුසල පිළිබඳව විග්‍රහ කරනවා. එෙහිදී සසර සැරිසරන සත්වයා කියන කාරණාව සැරිසරන්නේ මේ කුසල කුසල් කියන කාරණාවක තමයි විපාකේ හම්බෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් පරියායෙදිත් අපි කතා කරන්න යෙදුන මෙහි මූලය හොයාගන්නට ඕනේ. ආර්ය න්‍යායත් එක්ක හම්බෙන්නට ඕනේ. ඊළඟට බුදුරණන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා ආහාර මුල් කරගෙන හොයන හැටි. ගිය සතියේ අපි ගොඩාක් ඒ සම්බන්ධයෙන් කතා කරා බුද්ධ වචනේ තුල දේ විතරක් අපි කතා කළ යුතුයි කියලා බුද්ධ වචනේ දේ මූලික බුද්ධ වචනේ දේ පමණක් ඉස්මතු කරන්න තේදුණා. අපි අද ගොඩාක් කාලවට සමාජයේ හිතාගෙන ඉන්න විවිධ දේවල් ආහාර ගැන තියෙන වැරදි කාරණා බුද්ධ දේශනාවේ අන්තර්ගත නොවන කාරණා අපි කතා කරන්න තියදුනා. කුමාර ප්‍රශ්නයේදී කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ඒක නාමකින් කියනකොට සබ්බේ සත්ත ආහාරට්ඨිතික සියලු සත්වයන්ගේ පැවැත්ම ආහාරය කය නෙමෙයි. සත්වයන්ගේ පැවැත්ම. එතකොට ඒ සත්වයාගේ පැවැත්ම තියෙන්නේ ආහාර මුල් කරගෙන. එතකොට ඒ කාරණාව අපි දීර්ඝ වශයෙන් ගිය සතියේ සාකච්ඡා කරන්නට යෙදුණා. ඊට පස්සේ අපි මේ විදිහට සාකච්ඡා කිරීම තුළදී ඔබ ධර්මයේ අහන තැනදී අපි සියලු දෙනාටම හම්බ වෙන්නට ඕනත්තේ මම දේශනා කරන හැටියටම සාකච්ඡා කරන හැටි මට තේරුණා කියන කාරණාවක් ගැනීමක් නෙවෙයි මට මේ තුලින් විමසන්නට අර්ථය ගන්නට යමක් හම්බුණා කියන එක අන්න ඒකයි හරියට ධර්මයේ ඇහුවා කියන සුතවා ආර්ය ශාවක වෙන්න එතනදී. ඊළඟට ඔබ ධර්මයේ ශ්‍රවණය කරපු තැනදී ඔබට හම්බෙන්නට ඕනේ හරියට ධර්මයේ අහපුවාම එතන Tamanට විමසන්නට යෝනිසෝමනසිකාරය කරන්න යමක් හම්බෙන්නට ඕනේ තේරෙනවා කියන එක නෙවෙයි අන්න එතනදී සුතවාර්ය ශ්‍රාවකෝ වෙන්නේ හැම වෙලෙම හම්බෙන්නට ඕනේ මම වැරදි බව සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවක් හම්බෙන්නට ඕනේ එහෙම නැතු මම හරි මට තේරෙනවා කියන එක නෙවෙයි. මම වැරදි මට මම කියන කාරණාව මට මොනවා හෝ පැත්තකින් හරි කියලා හම්බුනා නම් සක්කාය දිට්ඨියටම වෙනවා. දහම හරි කියන කාරණාව අපට සූක්ෂම වශයෙන් එනවා මට තේරිච්ච දේ හරි කියලා. අන්න ඒක අපි හොඳට බලන්නට ඕනේ. අපට එන්නේ දහම හරි කියලා නෙමෙයි මට තේරිච්ච දේ හරි. මට දහම හරි නම් මට තේරෙන විග්‍රහයක් දෙන්න බෑ. දැන් අපට ධර්මයේ ඇහුවට පස්සේ බුදුරණවහන්සේ දුන්න වචන ටිකක් බුදුරණවහන්සේ ඉස්මතු කරපු ටිකක් තියෙනවා. මේකට එහා ගියපු විග්‍රහයක් දෙනවා නම් ඒ දහම හරි වෙලා නෙමෙයි දෙන්නේ. මට තේරිච්ච දේ. මම තේරුම්ගත ධර්මයේ හරියට. මම තේරුම්ගත ධර්මයේ මෙන්න මෙහෙමයි කියලා මට තේරිච්ච දේකුයි දෙන්නේ. ඒ සක්කාය දිට්ඨියමයි අර්ථය අරගෙන නැහැ අද පදපති රූපකයකට යමු වෙලා. දහම හරිනම් Tamanට තේරිච්ච අර්ථයක් දෙන්න බෑ. එයාට දෙන්න පුළුවන් එකම දේ බුදුරණවහන්සේ දුන්න ටික විතරයි. එහෙනම් අපි ඒ විග්‍රහය බලන්නට ඕනේ බුද්ධ බුදුරයන් වහන්සේ විග්‍රහයක් එක්කම ගලපලා. ඒක නිසා අපිට මේ ධර්මය අහන තැනදී හැම වෙලෙම ඒ ආධ්‍යාත්මීය අර්ථය ගන්න අවශ්‍ය පටිපුච්ඡා විනීතා විචක්ෂණ හැකියාව සම්මාදිට්ඨියටපත් වෙන්නට අවශ්‍ය යෝනිසෝ මනසිකාර උත්පාද අංගය විචක්ෂණ හැකියාව මෙන්න මේ දේ ලැබුණා නම් අන්න සුතවාරිය ශාවකෝ වෙනවා හරියට ධර්මය ඇහුවා නැත්තම් අසතුවා පුතුජනෝම තමයි. මොකද ඇහුව ධර්මයේ හරියට නෙමෙයි. වෙන විදිහකට ඇහුවේ. Tamanට ගලපවගත්තේ සක්කාය දිට්ඨියට බැසගෙන. ඒ පංචීපාස්කන්ධේ මම කියලා අරගෙන මට තේරිච්ච දේ හරි කියලා අරගෙන එතනක් තියෙන රූපයක් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් ඒක හරි කියලා අරගෙන එහෙනම් එයා අසතුවා පුතුජනෝ සතවාරිය ශාවකෝ වෙනවනම් විචක්ෂණ හැකියාවක් ආධ්‍යාත්මී විමසීමක්මයි හම්බෙන්නට ඕන නැත්තේ අපි බලමු බුදුරන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වලා දෙන ඊළඟ කාරණාව. සාදු ආවසෝති කෝතේ බික්ඛු ආයස්මන්තෝ සාරිපුත්තස්ස භාසිතස්ස අබිනන්දිත්වා අනුමෝදිත්වා ආයස් ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං ආපුච්චුං සියා පනාවසෝ අඤ්ඤෝ පරියායනත ආර්ය ශාවකෝ සම්මා දිට්ඨි හෝති නැවත වතාවක් අහනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් තවත් ක්‍රම තියෙනවද මේ සම්මාදිටියටපත් වෙන්න මේ ධර්මයට එන තවත් ක්‍රම තියෙනවද? ඒ අවස්ථාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා සියාවුසෝ තියෙනවා වැත්නි. යතෝකෝ ආවුසෝ වරිය ශාවකෝ දුක්ඛංච පජානාති දුක්ඛ සමුදයංච පජානාති දුක්ඛ නිරෝධංච පජානාති දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. ඔන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දුක ආර්ය ශ්‍රාවකයා දකිනවා දුක මොකද්ද කියලා මනා ප්‍රඥාවෙන් දුකේ හට ගැනීම දකිනවා. දුක නැතිවීම දකිනවා නැති වෙන මාර්ගය දකිනවා එතකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි ඍජු දෘෂ්ටියෙන් යුක්තයි ධර්මයේ අවිච්ඡප්පසාදයෙන් යුක්තයි ධර්මයට පැමිණියා කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා පෙන්වා දෙනවා. කතමං පනාවසෝ දුක්ඛ මොකද්ද වැටෙන දුක? කතමෝ දුක්ඛ සමුදය දුකේ හට ගැනීම මොකද්ද? කතමෝ දුක්ඛ නිරෝධෝ දුකේ නැතිවීම මොකද්ද? කතමෝ කතමා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දුක නැති වෙන මාර්ගය මොකද්ද? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාපි දුක්ඛා යම්පිච්ඡන ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං උච්චිතා උසෝ දුක්ඛං එතකොට දුක කියන්නේ මොකද්ද දුක කියන්නේ ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස දුක යමක් කැමති වන දැන් ලැබීමේ දුක හකුලවලා කීවොත් පංච උපාදානස්කන්ධ දුක කියලා විග්‍රහ කරනවා. ඊළඟට පැහැදිලි කරනවා කතමෝචාවසෝ දුක්ඛ සමුදය. මොකද දුකේ හට ගැනීම. යායන් තන්නා පොවනෝ බහිකා නන්දි රාග සහගතා තත්ත සත්‍රාභි නන්දිනේ සයතේදං කාමතන්නා භවතන්නා විභවතන්නා. අයං උච්චතාවසෝ දුක්ඛ සමුදය. දුකේ හට ගැනීම තමයි කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව මෙන්න මේ තණ්හා තුනයි දුකෙහි හට ගැනීම. අතමෝචාවුසෝ දුක්ඛ නිරෝධෝ යෝති අස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලෝ අයං උච්චතාවුසෝ දුක්ඛ නිරෝධා දුක්ඛ නිරෝ මෙන්න මේ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ වීමයි දුක්ඛ නිරෝධය මාර්ගයේ ආරේෂ්ඨාංගික මාර්ගය එතකොට මෙතන බුදුරන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා මේ ආර්ය සත්‍ය නුවණ පිළිබඳව අපට හැම වෙලෙම දැන් ආහාර ගත්තම ආහාර හොයන්න පටන් ගත්තා කුසලයේ හොයන්න පටන් ගත්තා එතකොට අපිට මේ ආර්ණ්‍යය පාදක වෙලා හොයන්න යන තැනදී පටිච්චසමුප්පාද ධර්මයේනි පදනම් වෙලා හොයන්න යන තැනදී හේතුඵල ධම් පදනම් වෙලා හොයන්න යන තැනදී අපට ගෝචර කාරණා ඔස්සේ අපි හොයන්න පටන් ගන්නවා ඒ හොයන්න පටන් ගන්නකොට අපට ජාති දුක් ජරා දුක් ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස ආදී මෙන්න මේ දුක තමයි හම්බෙන්නේ. දැන් හොයන්න ඕනේ මේ දුකේ හේතුව. හැබැයි හේතුව හොයන තැනදී අපට හම්බෙන්නට ඕනැත්තේ හේතුව ඇති වෙලා ඵලය ඇති වෙනව නෙමෙයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියන මේ ආර්ය න්‍යායත් එක්ක මේ ඇති කල්ලි මේ වෙයි කියන පදනමත් එක්ක හේතු ඇති තැන ඵලය ඇති බව හම්බෙන්නට ඕනේ. එහෙමනම් අපි මේ දුක කියන කාරණාව විතරක් අපි අල්ලගෙන අපට හිත පමණින් මේක තේරෙන්නේ නැහැ. අපි දුකේ හට ගැනීම හොයන්නට ඕනේ. මේ දුක ඇති උනේ කොහොමද? එතකොට අපට මූලිකවම හම්බ වෙන දෙයක් තමයි මේ බුදුරණවහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය විග්‍රහ කරන හැමතැනම පැහැදිලි කරනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ අකුලවා කියවොත් ස්කන්ධ පහම දුක. තමන්ට හම්බෙච්ච මේ සියලු දුක ජරා දුක, ජාති දුක, මරණ දුක මේ හැම එකකටම කියනවා පංච උපාදානස්කන්ධ දුක. එහෙනම් අපට බලන්න පුළුවන් මේ ආයතන ගෝචර ලෝකයේත් එක්ක මේ අපට හම්බෙච්ච මේ දුක කියන කාරණාව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් අපට මේ හම්බුනේ. දැන් හිතන්න අපට දුක් වේදනාවක් ආවනම් කායික වේදනාවක් නැත්නම් මානසික වේදනාවක් මේ වේදනාව කියලා කියන්නේ කායිකව આવොත් කයයි පොට්ටබ්බයයි කාය විඥානය එකතු වීමෙන් හටගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන. මානසිකව නම් ආවේ මනයි ධම්මයි මනෝ විඥාන එකතු වීමෙන් හටගත්තා රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පංච උපාදානස්කන්ධ දුක. එතකොට මෙන්න මේකත් එක්ක තමයි දැන් අපට මේ දුක හම්බුනේ. එහෙනම් මේ දුකේ හේතුව මොකද්ද කියලා හොයාගෙන යනකොට දැන් අපට ලෝකේ කාමයන් එක්ක ජීවත් වෙන පැවැත්මක් හම්බ වෙනවා. එහෙම නැත්නම් අපට රූප ස්වභාව නැත්නම් අරූප ස්වභාව නැත්නම් අපට හම්බ වෙනවා විවිධාකාර මේ පැවැත්මක් ඒ වගේම අපට හම්බ වෙනවා මේ ලෝකය යමක් අයින් කරන්න තියෙන කැමැත්තක් තියෙන දේ එපා කියලා අයින් කරන්න කැමැත්ත. මෙන්න මේ විදිහට අපි යම් කිසි පැවැත්මක් අපට මේ ස්කන්ධ පැවැත්මක් හම්බෙලා තියෙන්නේ ඒ පැවැත්ම ආර්ය න්‍යායත් එක්ක සසඳනකොට හම්බ වෙන දේ තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන දේ. මොකද මෙතන පටිච්ච සමුප්පාදයේ අංග 12 විග්‍රහ කරන එකක් නෙමෙයි. බුදුරන් වහන්සේ චිත්තායතන සූත්‍රයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යදී පටිච්ච සමුප්පාද අංග 12ම කියන්නේ. පටිච්ච සමුප්පාදයේ අංගය ඇතුළත තණ්හාවේදී කාම්බයිභව තණ්හාව කියන්නේ. දැන් අපට මේ ප්‍රකට තැනක් තියෙනවා. දුක ප්‍රකට ආකාරයේ විග්‍රහ වෙනකොට අන්න එතනදී හම්බෙන්නේ ඒ ඒතන සතුටින් පිළිගන්න සතුටින් පිළිගැනීමත් එකයි මේ කාම තණ්හා භව තණ්හා ඊභව තණ්හා හම්බල තියෙන්නේ. ඒකයි මෙතන ලස්සනට පැහැදිලි කරනවා. යායන් තණ්හා පොවනෝ භවිකා නන්දි රාග සහගතා තත් සත්‍රාබි නන්දිනී. ඒ වගේම දුරු කිරීම යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධා. එහෙනම් මේ ප්‍රකට වුණා තන දුක හම්බ වුණේ කොහොමද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා අපි යමක් අයින් කරන්න හේවුවත් යමක් පවත්තන්න හේවුවත් නැත්තම් කාමයේ තිබුණා මේ හැමතැනම තියෙන්නේ දුක. කාමයට එක්ක රූප සද්ද ගන්ධ රස පහසත් එක්ක ඉන්න තැනදී කාම තණ්හාව ඒ වගේම අරූපාදී රූපාදී ඕන තැනකදී බහුයි භව තණ්හාව ඒ වගේම කාමයේ එක්ක ඉන්නකොටත් භව තණ්හාව මොකද බුදුරන් වහන්සේ මහා සලායතනික සූත්‍රය පැහැදිලි කරනවා දුරු කරන්න තියෙන අවිද්‍යාවයි භව තණ්හාවයි ඒ වගේම දේශනා කිහිපයකම අවිජ්ජා සූත්‍රය පැහැදිලි කරනවා මේ භවතණ්ණා විශේෂ කරලා. ලෝකාවන ලෝකන සූත්‍රය පැහැදිලි කරලා පෙන්නනවා මේ ලෝක සත්වය අන්ත දෙකකට යන ඔලියන්ති ඒකේ අතිදාවන්ති ඒකේ මේ අන්ත දෙකත් එක්ක යමු වෙන්නේ. එක්කෙනෙක් ඉන්නවා සතුටු වෙලා හම්බෙන දේ තුල කාමයන් එක්ක තණ්හා කරමින් තව කෙනෙක් ඉන්නවා අතිදාවනය කරනවා විභවේන බවස්ස නිස්සරණ මාහංස විභවයෙන් භවයේ නිස්සරණයක් වෙනවා නමුත් ඒ සියලු දෙනා භවයේ මෙන්න මේ විදිහට මේ ක්‍රියාකාරීත්වයේ සිදුවන තණ්හා තුනක ක්‍රියාකාරීත්වයක් එක තමයි මේ පැවැත්ම ඉස්මතු වෙන්නේ. එතකොට මෙන්න මේ පැවැත්ම අපට මේ ආර්ය න්‍යායත් එක්කම හම්බෙන්නට ඕන මේ තණ්හාව ප්‍රත්‍යනොයි මේ දුක කියලා. ඒ තණ්හා විතුරු නැතුව නිරුද්ධ වීම ඇතිවෙච්ච තැනයි තමයි මේ දුක නැතිවන්නේ. ඒකේ ප්‍රතිපදාව ආර්ය ශ්‍රාංගික මාර්ගය. එහි මූලාරම්භයේ සම්මාදිට්ඨිය. එහෙනම් බලන්න කොහෙන් ගත්තත් යොමු වෙන්නේ කුමකටද? ප්‍රතිපදාව හොයන්න, ප්‍රතිපදාවට යොමු වෙන්න, හොයාගෙන යනවා දුක. ඒ දුක හොයාගෙන යනකොට ඒ දුකෙන් දුද්ද වෙන මාර්ගයේ හැටියට මූලාරම්භයේ සම්මාදිටියට යොමු වෙදී නැවතත් අහපව වෙන්නේ කුමකටද? ආයත් මේ සද්ධර්ම ශ්‍රවණියයි යෝනිසෝමනසිකාරයයි. එහෙනම් අපට කොයි විදියකට ගත්තත් මේ මාර්ගයට යොමු වෙන්න ආධ්‍යාත්මී වර්ධනයක් වෙන්නටම ඕනේ. ආධ්‍යාත්මික විචක්ෂණයක් හම්බෙන්නටම ඕනේ. අපට මේක තේරුණා කියලා අරගෙන හරියන්නේ නැහැ. අපට මේක තේරෙන්නේ අපි මොනවා හෝ පදපති රූපකයක් කතා කරොත් පමණයි. වෙන විග්‍රහයක් කතා කරොත් පමණයි. දැන් මෙන්න මේ විග්‍රහය තුලදී බුදුරන් වහන්සේ දෙන මේ විග්‍රහය තුලදී අපට හම්බෙලා තියෙනවා මොකද්ද අර්ථය ගන්න විචක්ෂණය කරන්න යමක්. දැන් අපි කොහොමද මේක තේරුම් ගන්නේ? අපි කොහොමද මේක විචක්ෂණය කරන්නේ? මෙහි අර්ථය මොකද්ද? කවංගත්තෝති මෙහි අර්ථය කුමක්ද? දැන් තමා තුළින් ප්‍රශ්න කරනවා. තමාගේ ජීවිතය තුළින් ප්‍රායෝගිකව කල්පනා කරනවා. මෙන්න මෙහිම කල්පනා කරන තැනදී යෝනිසෝ මනසිකාරය කරන තැනදී තමයි තමා තුළ ප්‍රඥාව හම්බ වෙලා මේ දුකේ හේතුව හරියටම Tamanට හම්බ වෙන්නේ. ඒ දුකේ හේතුව හරියට හම්බෙන්න තැනදී මොකද වෙන්නේ? මේ ඥානයත් එක්ක හම්බ වෙනවා මේ හේතුව නැත්තම් දුක නිරුද්ධ වෙන බව. ඒ කර ප්‍රතිපදාව මාර්ගයේ බව. මොකද සම්මා දිට්ඨියේ මූලාරම්භය නම් සම්මා දිට්ඨියේ මූලාරම්භයට සද්ධර්මයේ අහලා මේ යෝනිසෝ මනසිකාරය කරන්නේ. දුක නිරුද්ධ වන මාර්ගයේ සම්මා දිට්ඨිය මූලාරම්භ වෙලා තියෙනවා. මේ දුක හොයාගෙන යනකොට දුක හේතු හොයාගෙන යනකොට මේ හම්බ වෙනවා කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයේ උත්පාදයට එක්කයි හම්බ වෙන්නේ එහෙනම් ප්‍රතිපදාවට යමු වෙලා. එහෙනම් අන්නේ මාර්ගය අපට හම්බෙන්න ඕනේ. මේ කරුණු ටික හම්බුනොත් තමයි අන්නේ යාට තමයි පැහැදිලි කරන්නේ කුමක් කියලාද යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ ඒ ආර්ය ශාවකයා එවං දුක්ඛං පජානාති ඔන්න දුක කියන්නේ මොකද්ද කියලා හරියටම අවබෝධ කරනවා ඒවන් දුක්ඛ සමුදයං පජානාති දුකේ හට ගැනීම මොකද්ද කියලා හරියටම අවබෝධ කරනවා. ඒවන් දුක්ඛ නිරෝධං පජානාති දුකේ නිරුද්ධ වීම මොකද්ද කියලා හරියටම අවබෝධ කරනවා. නිරුද්ධ වෙන ප්‍රතිපදාව කුමක්ද කියලා හරියටම අවබෝධ කරනවා. අපට මුලින්ම හම්බුණා නම් අපට අපේ අපි තුල වර්ධනයක් කරගෙන අහපව අවබෝධ කරගන්න දෙයක් නැහැ. අහපු තැනදීම පද ප්‍රතිරූපකයෙන් හම්බුණා නම් නුවණ අවබෝධ කරගෙනම නුවණ වර්ධනය කරගෙනම අවබෝධ කරගන්න දෙයක් නැහැ. සබ්බාස සූත්‍රයේ බුදුරන් වහන්සේ පැහැදිලි කරන දර්ශනීය ප්‍රහාණය කරන ආශ්‍රවයේදී දුක්ඛ මනසිකාර කරනවා දුක්ඛ සමුදය මනසිකාර කරනවා දුක්ඛ නිරෝධය මනසිකාර කරනවා මාර්ගය මනසිකාරය කරනවා මෙන්න මේ මනසිකාරයත් එක්ක මේ යෝනිසෝ මනසිකාරයත් එක්ක තමයි දුක අවබෝධ වෙන්නේ සක්කාය දිට්ඨිය ආදී ටික ප්‍රහාණය වෙන්නේ එහෙම නැතුව නිකම් ප්‍රහාණය වෙන්නේ නැහැ අපි දන්න රාමුවට ගැලපුවා කියලා ප්‍රහාණය වෙන්නේ නැහැ අපේ කෝණයට මේ අහපු ටික ගැලපෙනවා නම් අපට අහපව අවබෝධ වෙන්න දෙයක් නැහැ. සම්මා දිට්ඨිය ඇතිවීමෙන් අවබෝධ වෙන්න දෙයක් නැහැ. එහෙනම් මේ ධර්මයේ අපට තේරුණා වැටහුණා කියලා ගැනීම තුලම තියෙන අපි පදපති රූපකයකට අහු වෙලා අපට හරියට ධර්මයේ හම්බුන්නේ අපට හරියට සුතවාදී ශ්‍රාවක වෙන්න වෙලා නැහැ. අසුතවා පුතුජන විදිහට අපි පදපති රූපකයකට ගිහිලා පංච උපාදානස්කන්ධේ මම කියලා අපට තේරිච්ච පංච තේරිච්ච කාරණාව තුල හටගත්ත පංචපාස්කන්ධය මම කියලා අරගෙන. සෝ සබ්බසෝ රාගානුසයම් පහය පටිගානුසයම් පට විනෝදෙත්වා ස්මීති දිට්ඨිමානානුසයම් සමුහෙත්වා අවිජ්ජම් පහය විජ්ජං උප්පාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්තකරෝ හෝති මෙන්න මේ විදිහට යමු වෙච්ච කෙනා රාගානුසය ප්‍රහාණයට පටිගානුසය දුරු කිරීමට අස්මීති කියන දිට්ඨිමාන අනුසය සම්පූර්ණයෙන් ගලවලා දාන්න අවිද්‍යාව ප්‍රහාණය විද්‍යාව උත්පාදේ කරන්න දිතු දැහැමීම දුක කෙලවර කිරීමට යොමු වෙනවා. එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨිය දෙතකින් මාර්ය ශාවකයා සම්මාදිට්ඨියෙන් යුක්තයි. උජුගතාස්ස දිට්ඨිය ඍජු දෘෂ්ටියෙන් යුක්තයි. ධම්මේ අවිච්ඡප්පසාදින සමන්නාගතෝ ධර්මයේ අවිච්ඡප්පසාදයෙන් යුක්තයි. ආගතෝ ඉමං සද්ධම්මන්ති අන්න ධර්මයට ආවා. එහෙමනම් කොතකින්ද ධර්මයට ආවා කියන්නේ? දුක අවබෝධ වුණා නම් දුක අවබෝධ වෙච්ච තැනදී දුක සමුදය අවබෝධ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ගවම්පති සූත් ලස්සනට පැහැදිලි කරනවා. දුක අවබෝධ කරාන දුක සමුදය අවබෝධ වුණා. නිරෝධය අවබෝධ වුණා. මාර්ගය අවබෝධ වුණා. එහෙනම් මෙන්න මේ ආර්ය සත්‍ය හතරම අවබෝධ වෙනවා දුක අවබෝධ වෙන තැනදී. ආර්ය සත්‍ය හතරම කෙරෙහි සත්‍ය ඥානය හටගන්නවා. ඒ ආකාරයට සත්‍ය ඥානය හටගන්නේ අර විචක්ෂණ හැකියාව තමා තුළ වර්ධනය වීමත් එක්ක. නුවණින් විමසීම තමා තුළ වර්ධනය වීමත් එක්ක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව මේ ප්‍රශ්න කරලා මේ විදියට අහලා ඒක වටහා ගැනීම ඒක අවබෝධ කර ගැනීම ඒක තේරුම් ගැනීම ආර්ය සත්‍ය නුවණ ආර්ය සත්‍ය අවබෝධ වීම කියලා විග්‍රහ කරලා ඊළඟට බුදුහාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් නැවත අහනවා ඉදාවුසෝකෝතේ බික්කෝ අයස්මන්තෝ සාරිපුත්තස්ස භාසිතස්ස අබිනන්දිත්වා අනුමෝදිත්වා අයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං අපුච්චුන් නැවත ප්‍රශ්නීය අහනවා කොමත් අහන්නේ සියාපනාවුසෝ අඤ්ඤෝපි පරියායෝ යථාර්ය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. තවත් පරියායක් තියනවද ආර්ය ශාවකයා සම්මාදිට්ඨියට පැමිණෙන්න? ඒ අවස්ථාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා සියාවුසෝ තියෙනවා වැට්නි යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ ජරා මරණංච පජානාති ජරා මරණ සමුදයංච පජානාති ජරා මරණ නිරෝධංච පජානාති ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එතාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති එතකොට බලන්න මේ සූත්‍රයේ ලස්සනට විග්‍රහ කරගෙන ඉන්න තැනදී මේ සූත්‍රයේදී හම්බ වෙනවා මුලින්ම කුසලය සම්බන්ධයෙන් අහගෙන ඉනවා ඊළඟට ආහාරය සම්බන්ධයෙන් ඊළඟට ආර්ය සත්‍ය අවබෝධ කිරීම සම්බන්ධයෙන් ඊළඟට එතනදී ක්‍රමානුකූලව මේ පටිච්ච සමුප්පාද ධර්මයන් ඉස්මතු වෙන අවබෝධ වෙන ප්‍රතිපදාවක් මේ තුල තියෙනවා. ගොරෝසුම දෙයින් පටන් ගත්තා. ගොරෝසුම දේ ඉස්මතු කරා. ඒ දේ ඉස්මතු කරලා ක්‍රමානුකූලව සියුම් කාරණා ඔස්සේ යොමු වෙනවා. දැන් ආහාර විග්‍රහය කරනකොට ආහාර හතර විග්‍රහ කරන්නේ හැම තැනකම පටිසමුප්පාදයට එක්ක. වෙන කොතනකවත් ආහාර හතර පටිසමුප්පාදයෙන් තොරව විග්‍රහ කරන්නේ සම්පූර්ණයෙන් පටිසමුප්පාද එක්ක විග්‍රහ කරන්නේ. එවනම් මේ පටිසමුප්පාද එක්ක විග්‍රහ කරන්නේ ඇයි? කොහෙන් ගියත් මේ පටිසමුප්පාද ධර්ම එකයි මේක ගැලපෙන්නේ. වෙන පරියායක් එක්ක නෙමෙයි. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා කතමංගා පනාවසෝ ජරා මරණ. එවත්නි ජරා මරණය කියන්නේ කුමක්ද? කතමෝ ජරා මරණ සමුදය. ජරා මරණේ හට ගැනීම මොකද්ද? කතමෝ කතමෝ ජරා මරණ නිරෝධෝ. ජරා මරණ නිරුද්ධ වීම මොකද්ද? කතමෝ ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදා. නිරුද්ධ වෙන ප්‍රතිපදාව මොකද්ද? මෙන්න මේ විදිහට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරන්න පටන් ගන්නවා. යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිතතතායිනෝ සංහානි ඉන්ද්‍රයානං පරිපාකෝ අයං උච්චතාවසෝ ජරා කතමංචාවසෝ මරණං යා තේසං තේසං සත්තානං තම්ම තම්මා සත්තනිකායා චුති චවනතා බෙහෙදෝ අන්තර දහණං මච්චු මරණං කාලකිරියා කණ්ඩානම් බෙහෙදෝ කලේබරස්ස නික්කේපෝ ඉදං උච්චිතාවසෝ මරණං ඉති අයංච ජරා ඉදංච මරණං ඉදං උච්චිතාවසෝ ජරා මරණං ජාති සමුදයා ජරා මරණ සමුදයෝ ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ අයමේව අරියවට්ටංගිකෝ මග්ගෝ ජරාමන්‍යෝද ගාමිනී පටිපදා. දැන් මෙතන හොඳට කල්පනා කරන්න කරුණු දැන් ගොඩාක් තියෙනවා. දැන් දුක පිළිබඳව විග්‍රහයේදීත් අපට ගොඩාක් කල්පනා කරන්න දේවල් තියෙනවා. ඒ වගේම දැන් මේක ක්‍රමානුකූලව ඇතුළට අපි හොයාගෙන යනකොට මොකද නුවණ වර්ධනය කරගන්න නම් අපි තුලින් අර්ථය ගන්න විචක්ෂණය කරගන්න නම් අපට සියුම් සියුම් කාරණා දැන් වැටහෙන්නේ නැති වෙනකොට ඒක වටහා ගන්න තවත් සියුම් කාරණාවක් හම්බෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපට ධර්මයේ හරියට ඇහෙනකොට ඇතුළතින් විමසීමේ හැකියාව වර්ධනය වෙන්නේ. මෙන්න මේ විමසීමේ හැකියාව අපි ක්‍රමානුකූලව දැන් වර්ධනය කරගන්න මේ පරියාය ගොඩාක් උපකාර වෙනවා. ඒ පරියාය අපට උපකාර වෙන්නේ අපට හැම එකදීම විමසන්න යමක් හම්බෙච්ච තැනදී. අර්ථය ඉවර කරගන්න යමක් හම්බෙච්ච තැනදී ගම්භීර ධර්මයක් හම්බෙච්ච තැනදී මොකද ගැඹුරු ධර්මයක් හැටියට බුදුරන් වහන්සේ පටිච්චසමුපාදනිය ඉස්මතු කරලා පෙන්නනවා. ඒතර ගැඹුරු ධර්මයක් කියලා කියන්නේ අපට බෙදලා හම්බෙන එකක් නෙමෙයි. ගැඹුරු ධර්මයක් වෙන්නේ අපේ කෝණයට හම්බුනේ නැති නිසා. ගැඹුරු ධර්මයක් හම්බෙන්නේ ගම්භීර ප්‍රඥාවක් ඇතිවෙච්ච තැනට. නුවණ වර්ධනය වෙච්ච තැනට. එහෙනම් දැන් බලමු මේ ජරා මරණ පිළිබඳවත් විග්‍රහය. දැන් දුක පිළිබඳව විග්‍රහය කල්පනා කරන්න අපට යමු වුණාට පස්සේ අපට කල්පනා කරන්නට ඒක අවබෝධ වෙනකොට අපට සම්පූර්ණයෙන් අවබෝධ වෙන්නේ අපි තුල වර්ධනීයමත් එක්ක. දැන් අපට තව දෙයක් දැන් දුක කියන කාරණායි අපිට දැන් ජරා මරණ ඊළඟට පටිච්චසමුප්පාදය මේවා දැන් අපට කල්පනා කරන්න යෝනිසෝ මනසිකාරය කරන්න ඔන්න තවත් බුදුරන් වහන්සේ කරුණු ඉස්මතු කරලා පෙන්නනවා මේ පටිච්චසමුප්පාද ධර්මයත් එක්ක. එතකොට අපි බලන්නට ඕන හැම වෙලෙම මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඉස්මතු කරන තැනදී පටිච්චසමුප්පාදයේ විග්‍රහයත් එක්කම බලන්නට ඕන. එහෙම නොවුනොත් අපට වරදිනවා. අපි දන්න දැන් ධාතු විග්‍රහ කරනකොට ධාතු විග්‍රහයත් එක්ක බලන්නට ඕන. ආයතන විග්‍රහ කරනකොට ආයතන විග්‍රහයත් එක්ක බලන්නට ඕනේ. ස්කන්ධ විග්‍රහ කරනකොට ස්කන්ධ විග්‍රහයත් එක්ක බලන්නට ඕනේ. පටිච්චසමුප්පාද විග්‍රහ කරන පටිච්චසමුප්පාද විග්‍රහයත් එක්ක බලන්නට ඕන. බුදුරණවහන්සේ සත්‍යතාන සූත්‍රය ওই විදිහට විග්‍රහ කරලා පෙන්නනවා. හැබැයි මේක වෙන්ගෙන් වශයෙන් විග්‍රහය තියෙන්නේ. අපි මේවා එකට ගලපන්න යනවා නම් බුදුරණවහන්සේම ගලපලා පෙන්නනවා. බුදුරණවහන්සේ මේක ගලපලා විස්තර කරලා පෙන්වා දෙනවා. නමුත් අපි අද කරන්න යනවා ගොඩක් වෙලාවට මේවා ගලපන්න බලනවා. අපි දේශනාව මේ විදිහට ඉගෙන ගන්නේ නැහැ. අපි අර පද ගලප ගලප හොයන්න කැමතියි. අපි කැමතිනේ ඇතුළතින් විමසන්න. අපි විමසනකොට අපි යෝනිසෝ මනසිකාරය කරනකොට අපට මේ වගේ පරස්පර විරෝධී බවක් හම්බෙන්නේ නෑ. ඒ පරස්පර විරෝධී බවක් හම්බෙන්නෙම අපි මේක වෙන් වශයෙන් විමසන්නේ නැති නිසා. ඒ නිසා කිසිම විදියකින් අපි දන්න දෙයක් තව දෙයකට ගලපන්න එපා. අපි මේ දේශනාවේ තියෙන විදිහට ඉගෙන ගන්න. හැබැයි මේ දේශනාව විග්‍රහ වෙන විදිහටම අර්ථ තව තියෙනවා දේශනාව විග්‍රහ කළා. අන්න ඒක ගන්නට ඕනේ. වෙන විදියට විග්‍රහ කරලා තියෙන දේවල් අරන් හරියන්නේ නැහැ. වෙන විදියට විග්‍රහ කරලා තියෙන දේවල් ගත්තොත් අපිට මේක වර්ධිනවා. මොකද බුදුරණවහන්සේගේ පරයය තියෙනවා නියත සහ නීතත්ත. ඒ කියන්නේ අර්ථය දේශන වහපකම අර්ථය හම්බෙනවා තියෙනවා. අපේ කෝණයට තේරෙන සරල දේවල්. ඊළඟට තියෙනවා අපට අහපු ගමන් අවබෝධ වෙන්නේ නැති අර්ථය කමනවල බලන්න තියෙනවා. ඒ කියන්නේ අපට කල්පනා කරලා යෝනිසෝමනසිකාරය කළා බලන්න තියෙනවා තියෙනවා. අර්ථය තේරුම් ගන්න තියෙනවා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට කල්පනා කරන්න ඕනේ. එහෙම නොවුනොත් අපට වරදිනවා. දැන් මේ ජරා මරණ විග්‍රහය කරනකොට අපට ගොඩාක් අද වැරදින තැන් තමයි තියෙන්නේ. මේ පටිච්චසමුප්පාද විග්‍රහයත් එක්ක. බලන්න බුද්ධ දේශනාවේ තියෙන ආකාරයටයි මේක ඉගෙන ගන්න. මොකද ජරා මරණ කියලා කියන්නේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉග්‍රහ කරනවා යාතේ සන්තේ සංසත්තන මේ ඒ සත්වනිකායේ ඒ ඒ සත්වනිකායේ යම් ජරාවටපත් වීමක් ජීරණය වීමක්, දිරීමක්, කැඩීමක්, ඒ වගේම රැලි වැටීමක්, වෙනස් වීමක්, ආයුෂ නැතිවීමක්, ගෙවි යාමක්, ඉන්ද්‍රියන්ගේ මෙහෙරීමක් ඇද්ද මේ ජරාව. එතකොට අන්නේ කාරණාව ජරාව. කතමං චවස මරණ. යාතේ සන්තේ සංසත්තානං ධම්ම ධම්මා යම් යම් ආකාරය සත්‍යයේ චුත වීමක්, සෙලවීමක්, බිඳීමක්, අතුරුදහන් වීමක්, මච්චු මරණ කියන්නේ මාර්යාගේ මරණයක් මෙන්න මේ විදිහ යමක් වෙයිද ඒ වගේම කාලකිරිය කලුරිය කිරීමක් කන්දයන්ගේ ස්කන්ධයන්ගේ විදීමක් මේ කය අතහැරලා යෑමක් මෙන්න මේකට කියනවා මරණය කියලා. දැන් අපි මේකෙදි අපි ගොඩක් වෙලාවට කැමති මේ හැම එකක්ම අපේ වචනේ තේරුම් ගන්න. මොකද ඒකට හේතුව අපි තේරෙන කාරණාවක් හොයන්න කැමති නැහැ. අපි ආධ්‍යාත්මික නුවණ වර්ධනය කරගනිමින් හොයන්න කැමති නැහැ. අපි කැමති තේරෙන නැති කාරණාව තේරෙන කෝණකින් දාලා බලන්න. හැබැයි හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. මෙතන මේ විග්‍රහ කරලා තියෙන ජරා මරණ පිළිබඳ විග්‍රහය අපට ඉස්සල්ලාම හම්බ වෙන දෙයක්. හම්බ වෙන කාරණාවක්. ඔස්සේ අපි යමු වෙනට ඕනේ. හැබැයි ජරා මරණේ හරියටම හම්බෙන්නේ කොතනදීද? ජරා මරණ හට ගැනීමත් එක්ක. එතකන් ජරා මරණය කියන ජරා මරණයේ සත්‍යම නුවණ නැත්තම් බුදුරණවහන්සේ වෙන්න පටිච්චසමුප්පාදේ විග්‍රහ කරන ජාතිපත්‍ය ජරා මරණ කියන එක හම්බෙන්නේ. අපි එද හොයන්න යනවා ජරා මරණ අපේ තීරණ ක්‍රමයට මොනවා හෝ ක්‍රමයකට බෙදලා කඩලා කොටු කරලා බලන්න හදනවා. හැබැයි බලන්නට ඕනේ ආර්ය න්‍යායත් එක්ක මේක ගැලපෙනවද කියලා. ඉමස්මින් සති ඉදං හෝති න්‍යායත් එක්ක මේක ගැලපෙනවද කියලා. දැන් මෙතන විග්‍රහ කරනවා ජරා මරණය කියලා කියන්නේ මෙන්න මේ විදිහට පරියාය කිහිපයක් විග්‍රහ කරනවා මේ වගේ අපට ජරා මරණ හැටියට අපට යම් කාරණාවක් ප්‍රකට කරගන්න පුළුවන් අපට තේරෙනවා. හැබැයි අන්නේ කාරණාවේ ප්‍රත්‍යජාතිය හේතුව જાතිය ඉපදිච්ච නිසා නෙවෙයි. ඉපදීම ඇතිතන ජරා මරණ ඇති වෙන්නට ඕනේ. ඉපදීම නැති වුනහම ජරා මරණ නැති වෙන්නටයි ඕනේ නැත්තේ. අපි අද මොන විදියට විග්‍රහ කරත් අපට හම්බෙන්නේ අපට තේරෙන්නේ ඉපදීම නැති තැනයි ජරා මරණ නැති බව. අතීතේ ඉපදුනා. අතීතේ ඉපදුනා. දැන් ඉපදීම නැහැ. දැන් ජරාව. පටිසම්පදාරිණියයි ගැලපෙන්නේ ඒ අතීතයක්. පටිසමුප්පාදයේ කියන අතීතයක් එක්ක කල්පනා කරන එකක් නෙවෙයි. ඒක ණය පැමිණුවා බැලීමක්. ඥානවත් සූත්‍ර ලස්සනට පැහැදිලි කරනවා. ණය පැමිණීමක් ඒකයි. ඇයි අපි අපට තේරෙන දෙයක් දාගන්න එකට? ඒක කල්පනා කිරිල්ලක් විතරයි. අතීතයේ ඉවර වුණා කියන කාරණාව, ෂේ වුණා කියන කාරණා, නැති වුණා කියන කාරණා අතීතයේ කියනවා. එතකොට අතීතයක් එක්ක නෙමෙයි පටිසමුප්පාදේ තේරුම් ගන්න තියෙන්නේ. අතීතයේ තේරුම් ගැනීමක් කල්පනා කිරීමක් පිළිබඳව ဒုတိ ය ඥාන සූත්‍ර විග්‍රහ කරලා පෙන්නනවා. හැබැයි අපි කොටසක් අතීතෙට දැම්මොත් එහෙම පටිසමුප්පාද තේරෙන්නේ නැහැ. ඊළඟට තව වෙලාවකට දැන් උපදිනවා දැන් මැරෙනවා. එතකොට දැන් ඉපදුනහම දැන් ස්කන්ධ ඉපදුනා. ස්කන්ධ ඉපදීම જાතිය ඔන්න අපට ස්කන්ධ ඉපදීම જાතිය හම්බුණා. ස්කන්ධ නැතිවීම මරණය හම්බුණා. හැබැයි අපට හම්බ වෙනවද බලන්න දැන් ස්කන්ධ ඉපදීම විග්‍රහ කරනකොට එතන හම්බෙන්නේ જાතිය විතරයි. ස්කන්ධ නැතිවම විග්‍රහ කරනකොට එතන හම්බෙන්නේ ජරා මරණ විතරයි. ಜಾතිපත්‍යෙන් ජරා මරණ හම්බෙනකොට අපි ওই විග්‍රහය දාගන්න ගියොත් එහෙම අපට ස්කන්ධ ඉපදෙච්ච තැනදී ස්කන්ධ බිඳීම නැහැ. ස්කන්ධ ඉපදීප නැතිුණාම ස්කන්ධ ඉපදුනා බිඳෙන්නේ ඊට පස්සේ. ස්කන්ධ ඉපදුනා ස්කන්ධ බිඳුනා. ඉපදුනහම ස්කන්ධ ටික ඉපදුනහම ಜಾති කියනවා. ස්කන්ධ ටික බිඳුනහම මරණය කියනවා. ආරණ්‍යය එක බලනකොට ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදා ඉදං උප්පජ්ජති කියලා බලනකොට අපට හම්බෙන්නට ඕනේ මොකද්ද? ජාතිය ඇති තැනමයි ජරා මරණ. කාලත්‍රයකට යන්නේ නැතුව අපි මේ දැන් උපදිනවා දැන් මැරෙනවා කියන තැනදිත් අපි ෂණයකට කලින් හටගත්ත දේ මේසනේ නැති වෙනවා. කාලත්‍රයකට ගිහිල්ලා. බුදුරණවහන්සේ පෙන්වලා දුන්න විදිහට අපි කල්පනා කරොත් අපට පදපති රූපකයකට යන්න ඕනේ නැහැ. දැන් මේ කාරණාව අපට තේරෙනවනම් අපි සෝතාපන්නයි. මේක ලස්සනට පැහැදිලි කරනවා. ජරා මරණ අවබෝධ වෙනවනම් ජාතියෙන් ජරා මරණේ බව අවබෝධ වෙනවනම් යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ එවං ජරා මරණම් පජානාති එවං ජරා මරණ සමුදයම් පජානාති එවං ජරා මරණ නිරෝධම් පජානාති එවං ජරා මරණ යෝධගාමිනී පටිපදම් පජානාති සෝ සබ්බසෝ රාගනුසයෝ පහය පහය සබ්බසෝ පටිඝානුසයම් පටිවිනෝදිත්වා ඒ වගේම අවිජ්ජානුසය දුරු වෙනවා අන්න සම්මාදිට්ඨිය පැමිණෙනවා කියලා විග්‍රහ කරනවා. එහෙනම් මේ ආර්ය න්‍යාය මේ නුවණ මේ ආර්ය සත්‍ය නුවණ ඇති වුණා නම් එයා කවුද? සෝතාපන්නයි. අපි අද අපි තුල යමක් වර්ධනය කරගන්නේ නැතුව පටිපුච්චා විනීතාවකදී යෝනිසෝ මනසිකාරයකදී විචක්ෂණයක් ඇති කරගෙන නුවණ වර්ධනය කරගන්න නැතුව අපි කැමති එච්චරටම සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න. ඇයි මට තේරෙන විදිහේ පද ප්‍රතිරූපකයක් ඔස්සේ ගලප ගන්න කැමති. මට තේරෙන විග්‍රහයක් කරගන්න කැමති. හැබැයි මට තේරුණා සක්කාය දිට්ඨියට යමුණා සක්කාය දිට්ඨිය තවත් ආවරුණා. මට තේරිච්ච බවක් අපට දැම්මම හම්බුණා නම් මේ කාරණාව අපට යෝනිසුමනසිකාර උත්පාදයක් අවශ්‍ය නැහැ. අපට අර්ථයක් හොයන්න දෙයක් නැහැ. අපට ගැඹුරු බවක් හොයන්න දෙයක් නැහැ. එහෙනම් අපිට වර්ධනයක් වෙන්නේ නැහැ. වර්ධනය නොවීම තේරෙනවා නම් අන්න සක්කාය දිට්ඨියට බැසගෙනමයි මාර්ගය හම්බෙලා නැහැ. ධර්ම ප්‍රතිරූපකයකටයි සුතවාදී ශාවක වෙන්නේ නැහැ. සුතවාදී ශාවක වෙන්න නම් අපට මේ හතර තනේ නුවණ ඒ විදිහට වෙන විග්‍රහයකින් තොරව හම්බෙන්නට ඕන නැත්තේ කොහොමද? මේ සත්‍ය ඥානෙ මෙය දුකයි කියලා පජානාති මනාකොට අවබෝධ කරනවා. ඥානති ඉස්ලාම් ඥානද බුදුරණස් වෙනවා කියන ඥානතෝ පස්සතෝ දන්න කෙනාට දකින්න කෙනාට දනිමින් දකිමින් ආශ්‍රය වෙන්නේ. ඉස්ලාම දැනගන්නවා මොකද්ද? ඒක දැක ගන්නවා. හැබැයි දැකගන්නේ මොකෙන්ද? පඤ්ඤා චක්කුසෙන්. අපි අහලා දැනගන්නවා. අහලා දැනගත්ත දේ ඔස්සේ යොමු වෙනවා. දැනගත්ත දේ අපට ඒක මොකද්ද කියලා හරියට දැක ගන්න ප්‍රඥාව ඕනේ. නැත්තම් දැක ගන්න බෑ. නැත්තම් අපට අපට හම්බෙන්නේ අපි අපිට හම්බෙච්ච පද ප්‍රතිරූපක යම් කිසි පද රීකර ගැළපීමක් විතරයි. ඒක අවබෝධය නෙවෙයි. එතන අපට නුවණ වර්ධනීයමක් හම්බෙලා නැහැ. ඒක නිසා හොඳට කල්පනා කරන්නට ඕනේ. අපට මේ යමක් තේරෙනවා කියලා හම්බුණා නම් තේරෙනවා කියලා ගත්තා නම් ඒ ගැනීම තුලම සක්කාය දිට්ඨියට පැත්තකින් යමු වෙලා. සක්කාය දිට්ඨියට අහු වෙලා. සක්කාය දිට්ඨියට අහු වෙලා Tamanට තේරුම් ගැනීමක් ආවේ. ධර්මය නෙමෙයි මුල් උනේ Tamange වැටහීම. එහෙනම් මෙන්න මේ විග්‍රහය අපි මේ විදිහට දැනගන්න ඕනේ. ಜಾති ඇතිතන ජරා මරණ නැති වෙන්නට ඕනේ. ಜಾති නැතිතන නෙමෙයි. හැබැයි ಜಾතිය කියන එක නැතිවීමෙන් ජරා මරණ නැතිවන්නේ. එහෙනම් අපට අහපෝ ಜಾති හොයන්න වෙනවා. ඒ ಜಾති නැති කරන්න බෑ. ಜಾතියේ හේතුව නැති කරගන්න නැතුව. එහෙනම් බලන්න මේ එකකින් නුවණ හටගන්නවා කියලා කියන්නේ ඒ එකකින් එකකින් කෙනෙක් විමසන්න යොමු වෙන එක. Tamanට ප්‍රකට වෙන දේෙන් යොමු වෙන එක. මොකද ජරා මරණය කියන්නේ පටිසමුපාදයට නෙවෙයි. ජාතිය කියන්නේ පටිසමුපාදයට නෙවෙයි. ඊළඟට භවය කියන්නේ පටිසමුපාදයට නෙවෙයි. පටිසමුපාදන උපන්දේකට. පටිසමුපාදය කියලා කියන්නේ ආර්ය න්‍යායත් එක්ක. ීමස්මින් සති ඉදං හෝති කියන න්‍යායට. එහෙනම් ජරා මරණය කියන්නේ මොකද්ද කියලා හොයන්න යමු වෙනට ඕනේ. ජාතිය ඇතිතන ජරා මරණ හම්බෙන්නේ. ජරා මරණ කියන කාරණාව ප්‍රකට වෙච්ච කෙනා ඒ හොයන් යනකොට ජාතිය ඇති තැන ජරාමර නැති බව හම්බෙනවා. හැබැයි ජාති නැති තැන ජරාමර නැති වෙන බව හම්බෙන්න උපකල්පනයක් කල්පනාවක් නෙවෙයි. එයාට එහෙනම් ඒ එක්කම හම්බෙනවා ජාති නැති වෙන්නේ භවය නැති තැනද කියලා. එහෙනම් භවයෙන් ඇති වෙන බව හම්බෙන්නට ඕන. එහෙනම් බලන්න පටිසමුප්පාද න්‍යායක් හැටියට එක කාරණාවක් හොයද්දි ඔක්කොම ටික හම්බෙනවා න්‍යායක් හැටියට. හැබැයි අපි වෙන්වෙන් වශයෙන් අංග ටික හොයන්න ගියොත් ඒක එකාංගයක්. ඒක එකාංගයක් විතරයි. එතකොට ඒ අංගය අපි කොච්චර හිතුවත් මට තේරිච්ච අංගයක්. මම දාගත්ත දෙයක්. දැන් බලන්න ජරා මරණ වෙන්නේ මගේ. ලෙඩ වෙන්නේ මගේ. එහෙනම් මට තේරිච්ච දෙයක් කොහෙද අපි යන්නේ? පටිච්චසමුප්පාද බව හොයනකොට හේතුප්‍රත්‍ය බව හොයනකොට අන්න මම කියන කාරණාව ගැනීම වැරදි කියන එකයි හම්බෙන්නේ. ඒ නුවණ එයාට එතෙන් දෙන්නට ඕනේ. මගේ ජරා මරණ නැති වෙනව නෙමෙයි. ජාති ඇති දෙන ජරා මරණ නැති වෙනවා. එහෙනම් මේ ඔක්කොට මේ ප්‍රත්‍ය අපට මේ තුලදී හැම වෙලෙම හම්බෙන්නට ඕනේ විමසන්න ඕන දෙහි. සම්මාදිට්ඨියට මග සක්කාය දිට්ඨිය දුර වෙන මග. එහෙම නැතුව සක්කාය දිට්ඨිය වැඩෙන මග නෙවෙයි. සක්කාය දිට්ඨිය වැඩෙන මග කියනකොට අපට මේ කාමයන් එක්ක විතරක් නෙමෙයි සක්කාය දිට්ඨිය. ඇස කරනාසේ දිව කය ගෝචර දේ එක්ක විතරක් නෙමෙයි මනටත් එහෙමයි. මනට ගෝචර තැනදී සමාධිය පැත්තේ විතරක් නෙමෙයි අපට මේ අපි ගන්න හැම දෙයක්ම අපි හැදෙන හැටි හිව්වේ නැත්තම් අපට තේරුණා කියලා ගත්තේ මානසිකට මනසට ආව හුදු කල්පනාවක් විතරයි. බෙදලා වින් කරලා කොටස් කරලා බලලා අපට තේරෙනවා මේක මෙතන අනිත්‍යයි දුකයි අනාත්මයි මෙතන මේ නුවණ තියෙනවා මෙතන මේ විදිහට ආහාර ක්‍රියාකාරීත්වය කියලා අපි විවිධ විදිහට කල්පනා කළ යුත්තර නිගමනයක් දෙනවා විචක්ෂණයේ අර්ථයේ හෙවිය යුත්තර නිගමනයක් දෙනවා නිගමනය දීලා සතුටු වෙනවා නිගමනය දුන්නේ මොකද්ද අපි කාමයන් ඇහැට පේන රූපයක් ලස්සනයි ප්‍රියයි කියලා අරගෙන සතුටු වුණා වගේම කාමයන්ට යමු නොවුනට අපට ආව අරමුණ නිවැරදි හරි කියලා සතුටු වෙනවා. සතුටු වෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් සකස් වුණා. සක්කාය දිට්ඨියෙන් බැසගත්තා. ඒ පංච උපාස්කන්ධයේ පෙනගුලියක් කියලා දැක්කේ නැහැ. මිරිගුවක් කියලා දැක්කේ නැහැ. ඒ සංඥාව. වේදනා දිඹුලක් කියලා දැක්කේ නැහැ. චේතනාව කෙහෙල් ගහ කරටුවක් කියලා දැක්කේ නැහැ. ඒ හිතපු චේතනාව විඥානීය මායාවක් කියලා දැක්කේ නැහැ. අපි හරියි කියලාම ගත්තා. සක්කාය දිට්ඨියටම ගියා. අපට මොන විදියකින් ආවත් යම් කිසි දෙයක් Tamange කෝණයට ගලපලා විග්‍රහ කරලා ඒ ඔක්කොම මොකද්ද රූපයක් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් පංච පාදනස්කන්ධයක් ඒ පංච පාස්කන්ධය මොකද්ද පෙනගුලියක් දියවුලක් මිරිගුවක් කෙසෙල් අරටුවක් මායාවක් ඔන්න ඔය බව අපට එන්නේ නැහැ වැටුණා කියලා සතුටු වෙන තැනදී එච්චරට මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න අමාරුයි එච්චරට අපි සක්කාය දිට්ඨියට යොමු වෙන්නමයි කැමති. ආධ්‍යාත්මික විසඳ නෙවෙයි. එතකොට එහෙනම් දැන් බලන්නට ඕනේ බුදුරණවහන්සේ පෙන්වා දුන්න මෙන්න මේ විග්‍රහයත් එක්ක මේ පැහැදිලි කිරීමත් එක්ක මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙතන විග්‍රහ කරන්නේ නම් බුදුරණවහන්සේත් මේ විග්‍රහ පෙන්වලා දීලා තියෙනවා මේ ආරණ්‍යයත් එක්ක මේ දකින්න හැටි ඥානවත් සූත්‍ර ආදී මුල් කරගෙන ඒ වගේම කෝසම්බී සූත්‍ර විදාකර දේශනා පර්යායවල් කිහිපයක පැහැදිලි කරනවා. එතකොට මේ පැහැදිලි කිරීම පරස්පරණේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම, මහකච්චාන ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම බුද්ධ වචනේමයි. එතරින් එහා විග්‍රහයක් නැහැ. ධර්මයේච්චරයි. අනික පදපති රූපක. ඒ ධර්මයේ පටි පටිවේ ඒ කියන්නේ අපිට පටිපුච්ඡා විනීතාවකට යොමු වෙලා අපට ඒ අර්ථය ගන්න තියෙනවා. අපි අර්ථය ගන්න නැතුව පද ප්‍රතිරූපයකට යන්න හරිය කැමති. එහෙනම් අපි මෙන්න මේ ටිකෙන් බලන්නට ඕනේ කොහොමද මේ ಜಾතිය ඇතිතන මේ විග්‍රහ කරපු ಜಾතිය ජරා මරණේ ඇති වෙන්නේ. ಜಾතිය ඇතිතනම ඇති වෙන්නේ. ಜಾති නැතිවීමෙන් නෙමෙයි. ජරා මරණ නැති වෙන්නේ ಜಾතිය ඇතිතනමයි. ජාතිය නැති වුණාම ජරාම නැති වෙනවා. ජරාම නැති වෙනව නෙමෙයි. එතකොට මෙන්න මේ න්‍යාය ගලපනකොට මේ න්‍යාය හම්බෙනකොට අවබෝධ වෙනවා අන්න යාට කියන සෝතාපන්නයි කියලා. ජාතින් සජරා මරණ හම්බුණා කියන කෙනාට. අපට වෙන ක්‍රමයකට ඒක තේරුම් ගන්න බෑ. සෝතාපන්න වීමෙනුයි හම්බෙන්නේ. හැබැයි හම්බෙච්ච කෙනාට වෙන විග්‍රහයකට යන්නත් බෑ. වෙන විග්‍රහය පදපති රූපකය. බුදුරණවහන්සේ දෙන්නේ අර්ථය විමසීමකින් ලැබෙන විදිහට වෙන වෙන වචනයකින් විග්‍රහ කරන්න ලෝකයා ලෝකයා අහුවෙන්නේ නැති විදිය ප්‍රතිපදාව. දැන් අපි යමක් හොයාගන්නකොට අපි හැම වෙලෙම මොකකට අහුවෙලානේ. දැන් මහානිදාන සූත්‍රය පැහැදිලි කරන නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයකින් තමයි ප්‍රඥා පැනවීම. එතකොට අපි මොකකට හරි අහුවෙන්නේ මොකක් නිසාද? පැවැත්ම නිසා. කොහෙන් හරි අහු වෙනවා කියලා. මෙන්න මේ අහුවීම දුරු වෙන්න බුදුරන් වහන්සේට හැර වෙන කෙනෙකුට මේ ධහම විග්‍රහ කරලා දෙන්න බෑ. ඒ බුදුරන් වහන්සේ කිව්ව විදිහට අපි කල්පනා කරන්න යමුනොත් විතරමයි අපට ඒ ධහම දකින්න පුළුවන්. ඒකයි මේකට අනිවාර්යයෙන්ම මේ පටිපුච්ඡා විනීතා විචක්ෂණය යෝනිසෝ මනසිකාරය කියන එක අවශ්‍යයි. ඒක නැතුව ධර්ම මාර්ගයේ කිසිම තැනකට යන්න බෑ. දේශනා ගණනාවක තියෙන යෝනිසෝ මනසිකාරය උත්පාදේ වුණා නම් අරුණ නැග්ගා වගේ කියන සූර්ය උදාවට. වෙන දෙයකින් කියන්නේ ඉතින් යෝනිසෝ මනසිකාර උත්පාදයට අවශ්‍ය දේ ඇහෙන්න ඕනේ. පදපති රූපකයක් ඇහුණා කියලා අර්ථ විමසන් යොමු වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාර උත්පාද වෙන්නේ නැහැ. දැන් මෙතනදී අපට යෝනිසු මනසිකාර කරන්න යමක් හම්බ වෙනවා. විමසන්න යමක් හම්බ වෙනවා. මෙතන මේ ජාතිය නිසා ජරා මරණ කියන්නේ කොහොමද? අපි දන්න සියලු දේවල් වැරදි. අපි ගලපන සියලු දේවල් ලෝකෙට අයිති. අපි ගලපන සියලු දේවල් අපේ රාමුවට අයිති. අපි දන්න අපි ගලපන සියලු දේවල් ලෝක ප්‍රඥප්තියත් එක්ක යන්නේ. හැබැයි ඒ සියලු ප්‍රඥප්ති ඉක්මවන විදිය ප්‍රතිපදාවක් මේ තුලින් ගම්මි වෙන්නට ඕනේ නැත්තේ. ඒ විදිහේ විග්‍රහයක් බුදුරණවහන්සේ දීලා තියෙන්නේ. නැවත වතාවක් ලෝකයේ රිංගගෙන ලෝකයේ හරි කියලා ලෝක ප්‍රඥාප්තියක් එක ඉඳ නෙමෙයි. බුදුරණවහන්සේ ද්විතානපස්සන සූත්‍රය පැහැදිලි කරනවා අනත්ත නියත්ත මානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ඨන්නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති මේ අනාත්ම ලෝකයේ ආත්මය වශයෙන් අරන් ඉන්න මේ ලෝකයේ අධිස බලව නාම රූපයේ රිංගනේ ඇත්තයි කියලා හිතනවා. අපි මොන විග්‍රහයක් අපේ ලෝකයක් ගියා නම් අපි ගියේ නාම රූපයකට. නාම රූපය ඇතුළේ ඉඳගෙනයි හරි කියලා හිතන්නේ. නාම රූපයට බැසගෙනයි හරි කියලා හිතන්නේ. නාම රූපයක් එක්ක ආයේ මොකද්ද ආත්මයක් එක්ක අනත් දේ ආත්ම වශයෙන් අරගෙන මොන විදිහකට ගියත් අපි කොටු වෙනව අහපවෙතෙන්නම ඒකයි මේ බන්ධනය සක්කාය දිටි නම් වූ බන්ධනේ එච්චරටම ප්‍රබලයි. මේ ලෝකේ අමාරුම දුරු කරන්න ඒ සක්කාය දිට්ඨිය. ඒක බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඒ නිසා තමයි අර ගොඩාක් උපමා පැහැදිලි කරන්නේ. අස්ලෝමයක් 100කට පල්ලා විදින උපමා. හැබැයි මේ වගේ කියන්නේ බෑ කියන එක නෙමෙයි. මොකද ඥානාන්විත නුවණ තියෙන කෙනා එහෙම යන්නේ නැහැ. මේ හරියට ධර්මයේ ඇහිච්ච කෙනාගේ යන ගතිය තියෙන්නේ මොකද්ද? ඒක තේරුම් ගන්න ඕනේ කියන ගතිය. අනේ මට මේක තේරෙන්නේ නැහනේ කියලා මන් දුස්සහය වෙන එක නෙවෙයි. අනේ මට මොකකින් හරි මේ ගලපලා හතුටු වෙන්න ඕනේ කියන එක නෙවෙයි. ඒ ඒ ඔක්කොම තියෙන්නේ කාටද? මේ ධර්මයට එන්න ඕන ලක්ෂණ නැති කෙනාට. බුදුරණවහන්සේ ධර්මයේ දේශනා කරේ නුවණ තියන අයට. නෙළුම් විලේ නිලුම් පොහොට්ටු උඩට ආපු නිලුම් පොහොට්ටු පිපෙන්නයි සූර්යාලෝකය වැටුනේ. වතුර යට තියෙන නිලුම් පොහොට්ටු පිපෙන්නේ නෙවෙයි. එහෙනම් උඩට ආපු බවක් තියෙනට ඕනේ. අන්න ධර්මයේ ඇහෙන තැනදී එයාට තේරෙන්නේ නැහෙනි කියලා යටන තේරෙන්නේ නැහැ කියලා මන්දෝත්සහය වෙන එකක්. Tamanට තේරෙන රාමුවෙන් ගලපන එකක් දෙකම අයින් වෙලා තමා තුළ විමසන්න ඕන ගතිය. විචක්ෂණය කරන්න ඕන ගතිය. අන්නයට තියෙනවා. අන්නයා තමයි මේ ධහමේ පටන් ගැනීමට යන්නේ සූර්යාලෝකයට පෙර අරුණෝදය ආව වගේ. එයා තමයි සක්කාය දිටි දුරු කරන්නේ. එයාට තමයි මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ සම්මා දිට්ඨියෙන් යුක්තයි ධර්මීය විච්ඡප්පසාදායති යුක්ත වුණා සද්ධර්මයට පැමිණියා කියනවා. මෙන්න මේ ජරා මරණය කියන කාරණාව අවබෝධ කරගත්ත කෙනා, එහි හේතුව දැකගත්ත කෙනා, හේතු නිරෝධයෙන් ජරාම නිරුද්ධ වෙන බව දැනගත්ත කෙනා, මාර්ගය දැනගත්ත කෙනා. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් අහනවා වික්ෂුන්න සාදු ආවසෝ කෝති බික්කෝ ආයස්මන්තෝ සාරිපුත්තස්ස බාහිතස්ස අභිනන්දිත්වා සාරිපුත් ස්වාමීන් වහන්සේගේ සතුටින් පිළි අරගෙන අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං අපුච්චුම් නැවත වතාවක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. තවත් තියනවද කියලා. මේ විදිහට සම්මාදිට පැමිණෙන්න පුළුවන් පරියාය. සියාවසෝ තියනවා වැටනි. එතකෝ අවසාරිය ශාවකෝ මෙන්න මේ විදිහට අර ශාවකය දැනගන්නේ. ජාතිංච පජානාති ජාති සමුදයංච පජානාති ජාති නිරෝධංච පජානාති ජාති නිරෝධගාමිනී පටිපදංච පජානාති තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හොති මෙන්න මේ විදිහට ජාතිය දැනගන්නවන ජාතිය හට ගැනීම දැනගන්නවන ජාති නැතිවීම දැනගන්නවන ජාති නැති වෙන මාර්ගය දැනගන්නවන අන්න එතකින්ම සම්මාදිට්ඨියෙන් යුක්තයි අවිච්ඡප්පසාදයෙන් යුක්තයි කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා. ඔන්න දැන් එතකොට ජාතිය කියන කාරණාව හේතුප්‍රත්‍යයෙන් දැනගන්නට ඕනේ. එතකොටයි හරියටම ජාතිය දැනගන්නේ. එතකන් දැනගත්ත ජාතිය මගේ. මට හම්බෙච්ච එකක් එක්ක. මම දාගත්ත ප්‍රඥාප්තියක් එක්ක. මට හම්බෙච්ච කෝණයක් එක්ක. මගේ පැනවීමේ කෝණයක් එක්ක. එකයි අර ජාතිය සහ ජරා මරණ කරුණු දෙක අපට තේරෙන දෙයක් හම්බුනේ මම දාගත්ත කෝණයක් එක. නමුත් ගලපලා බලනකොට ආර්ය න්‍යායට ගැලපෙන්නේ නැහැ. ආරණ්‍යයට අහු වෙන්නේ නැහැ. ඉමාස්මය සත ඉදං ඕති ඉමසුප්පා ඉදං උප්පජිත කියන න්‍යායට ගැලපෙන්නේ නැහැ. ඒක හැම වෙලෙම කාලාත්‍රයකට ගිහිල්ලා, ශනවාදයකට ගිහිල්ලා, මේ මොහොතට ගිහිල්ලා හැම වෙලෙම කොමන හෝ අන්තයකට ගිහිල්ලා. නමුත් බුදුරණවහන්සේ මේ විග්‍රහ කරපු පරියායත් එක්ක හේතුවට ඵලය ඵලයට හේතුව හොයනකොට ඒ පැනවීම සියල්ලක්ම ඉක්ම වෙනවා. සියාවුසෝ යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ ජාතිංච පජානාති ජාති සමුදයංච පජානාති ජාති නිරෝධංච පජානාති මෙන්න මේ විදිහට දැනගන්නවා මොකද්ද ජාතිය කියන්නේ කතමාවසෝ ජාති විග්‍රහ කරනවා යාතේ සන්තේසං සත්තානං ධම්මිතම්මි සත්වනිකායේ ජාති යම් ඒ ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායේ යම් ජාතියක් ඇද්ද විශේෂ ජාතියක් ඇද්ද ඉදීමක් ඇද්ද බැස ගැනීමක් ඇද්ද විශේෂ බැස ගැනීමක් ඇද්ද ස්කන්ධයන්ගේ පහළීමක් ඇද්ද ආයතනයන් ලැබීමක් ඇද්ද මෙන්න මේකට කියනවා ජාතිය කියලා. එතකොට එහෙනම් මේක තමයි ජාතිය. එතකොට මෙන්න මේ ජාතිය දැන් අපට තේරුම් ගන්න වටහා ගන්න හිතන්න ඔන්න යමු වෙන්න තියෙන. දැන් අපට අපේ ලෝකයට එක යන්න තියෙන. ඒක බුදුරණවහන්සේ දුන්න මේ විග්‍රහය සුන්දර. ඒකයි මේක විතරක් ප්‍රායෝගික. අපි දන්න දෙයක් දෙන්නේ. අපට වැටහෙන දෙයකින් දෙන්නේ. හැබැයි ඒ දෙන දේ තුළ අපට ඉස්මතු කරලා පෙන්නනවා ඉස්මතු කරලා ඒ තුලින් අර්ථය ගන්න ඕන විග්‍රහයක් දීලා තියෙනවා. අපි තුල වර්ධනය වීමකින් ඒ වටහා ගන්න අවශ්‍ය විග්‍රහයක් දීලා තියෙනවා. තේරෙන තැනින් පටන් අරගෙන අපි තුල වර්ධනයක්. ඒ වර්ධනය හම්බ වෙන්නේ ඊතර වීමත් එක්ක, ඊතර වෙන ප්‍රතිපදාවත් එක්ක. එච්චරට සුන්දරයි මේ ප්‍රතිපදාව. එහෙම නැතුව අපිට යමක් හම්බ වුණා නම් අපට ආයි බුදුරණවහන්සේගේ බණක් අහන්න නැතුව අපට පුළුවන් ඒක තේරුම් ගන්න. දැන් බලන්න බුදුරණවහන්සේ බෝධිසත්ව කාලේ අරක ශාස්ත්‍රු සුනේත ශාස්ත්‍රු වෙලා ඉන්න කාලේ අවුරුදු 80000ක් කාලේ තියෙනකොට කියනවා තනාග තියෙන දියබිඳුව වගේ කියන මේ ජීවිතේ කෙටි. 80000ක් ආවිස. එහෙම අනුශාසනා කරේ බුදුරජාණන් වහන්සේගේ බර නෙවෙයි. එතකොට මේ ලෝකයේ ස්වභාවය කෙනෙකුට තේරුම් ගන්න වටහා ගන්න පුළුවන් Tamanට මේ ලෝකේ නුණක් එක්ක. නමුත් ඊතර වෙන ප්‍රතිපදාව එහෙම බෑ. ඒකට තියෙන්නට ඕනේ ඊතර වෙන විදිය නුණක්. එතන හම්බෙන්නට ඕනේ මම කියන කාරණාව වැරදි බව ඉස්මතු වෙන නුවණක්. අවිද්‍යාව ප්‍රහාණය ප්‍රතිපදාව. ඒක හම්බුනේ නැත්තම් කවදාවත් විමුක්තිය කරා යන්න බෑ. එතකොට මෙන්න මේ ಜಾති විග්‍රහය මේ ಜಾතිය කියන කාරණාව. ඉපදීමක්, විශේෂ ඉපදීමක්, ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ ලැබීමක් මේකට ಜಾතිය. ජාතිය හටගන්නේ භවයෙන්. භව නිරෝධය ජාති නිරුද්ධයි. මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය. මේ දැනගත්ත පමණින් ඔහු කෙලෙස් දුරු කරනවා ආර්ශාවකත්වයටපත් වෙනවා. දැන් ඔන්න මේක තේරුම් ගන්න තව පරයයක් තියෙනවා. තව සූත්‍රයක් ගන්න පුළුවන්. හැබැයි පටිච්චසමුප්පාද විග්‍රහය සූත්‍රයක දේශනාවක. වෙන විග්‍රහයක් ගත්තොත් වර්ධිනවා. ඇයි මේ ලෝකයේ ඉන්න කෙනෙක් එක විග්‍රහ කරන තැනකදී ලෝකේ පැවැත්ම විග්‍රහ කරන තැනකදී ගත්තොත් වරදිනවා. පටිච්චසමුප්පාද විග්‍රහයක් එක්කම බලන්න ඕන. පටිච්චසමුප්පාද ඉස්මතු කරලා තියෙන එක. මොකද පටිච්චසමුප්පාද කුසලයේත් එක්ක යන්නට ඕන. මහානිදාන සුතු විග්‍රහ කරනවා. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ මේකනේ පටිච්චසමුප්පාදේ. එතන විග්‍රහ කරනවා මිනිසයන්ගේ මිනිසත් භාවය, දෙවියන්ගේ දේවත්වය, තිරිසනාගේ තිරිසන් භාවය, ඒ ඒ සත්‍යයන්ගේ ඒ සත්‍ය ස්වභාවය පිණිස ජාති නැති තැන ජරා මරණ නැති වෙනවාද? ඔන්න මේ ජාතිපත්යෙන් ජරා මරණ විග්‍රහ කරනකොට. ජාතිය වෙනවා ජරා මරණ වෙනවයි නෙමෙයි. ජාතිපත්යෙන් ජරා මරණ විග්‍රහ කරනවා. ඒ ඒ සත්‍යයන්ගේ ඒ ඒ සත්‍ය ස්වභාවය පිණිස ජාති නැති තැන. අන්න එතන ලස්සන විග්‍රහයක් තියෙනවා. එතකොට අපිට හිතන්න ඕන පැති කල්පනා කරන්න ඕන පැති දේශනාවෙන් හම්බෙන්නේ. එතකොට මේ જાතිය තේරුම් ගන්නකොට අපට භවයේ තේරුම් ගන්නසෝ ಜಾති තේරුම් ගන්න බෑ. ආර්ය න්‍යායට යමු වෙන්නේ නැතුව ಜಾති තේරුම් ගන්න බෑ. අන්න ආර්ය න්‍යාය නැත්නම් හේතුඵලය හොයන හැකියාව අර්ථය උපපරීක්ෂණය කරන්න අවශ්‍ය ප්‍රතිපදාවක් ඉස්මතු වෙන හැකියාව හම්බෙන්න ඕන. භවය ඇති තැන ಜಾතිය ඇත. භවය නැති තැන ಜಾතිය නැත. එතකොට ඒ නිරුද්ධ වෙන ප්‍රතිපදාව මග. එතකොට දැන් මග කියන තැනදී සම්මාදිට්ඨිය මූලාරම්භය කරන වැඩ පිළිවෙලදී හම්බ වෙනවා. ඒ කරන්නේ යෝනිසෝ මනසිකාරය සම්මාදිට්ඨිය ඇති වෙන්න අවශ්‍ය ප්‍රතිපදාව. අන්න සම්මාදිට්ඨිය. ඊට අදාළ සංකල්පන අප්පනා විප්පනා අබිරෝපනා කියලා මහා චත්තාරිසුත් ලස්සනට පැහැදිලි කරනවා. වායාමයේ ඒ සඳහා යොමු කරපු වීරිය සතිය සිහිය සමාධිය චිත්ත ඒකාග්‍රතාවය පුබ්බංගම කාය වචී මනෝ පරිසුද්ධෝ එතකොට ඒ ඒ ප්‍රතිපදාව දුක පිරිසිදු හොයාගෙන යන තැනදී සමුදය හොයනකොට සමුදය හම්බෙද්දී නිරෝධය හම්බෙලා මග වැඩිලා දුක සත්‍යයි සමුදය සත්‍යයි නිරෝධ සත්‍යයි මග සත්‍යයි පටිච්චසමුප්පාදණියයි හම්බෙලා එහෙනම් එතනදී පටිච්චසමුප්පාද න්‍යාය හම්බුනේ කොතනදද? මෙන්න මේ සක්කාදිට්ඨියේ කැඩීමත් එක්කමයි. ජාතිය මෙයයි කියලා දැනගත්තේ. භවපත්තිනුයි ජාතිය හටගත්තේ කියලා දැනගත්තේ. භව නිරෝධයෙන් ජාති නිරුද්ධයි කියලා දැනගත්තේ. ප්‍රතිපදාව මගයි කියලා දැනගත්තේ කොතනදද? සුතවාදී ශාවකෝ වෙලා ආධ්‍යාත්මයේ අර්ථය තේරුම් ගන්නේ පටිපුච්චා විනීතාවකට යොමු වෙලා පදපති රූපකයකට යන්නේ නැතුව ගැඹුරු දෙයක් හම්බෙලා විමසන්න ඕන දෙයක් හම්බෙලා එය විමසන තැනදී යෝනිසෝ මනසිකාරය කරන තැනදී ප්‍රඥාවත් එක්ක ප්‍රඥාවට මෙයයි හම්බුනේ මනසට අරමුණක් නෙවෙයි මනසට ආව අරමුණක් කියන්නේ පංච උපාදානස්කන්ධ සකස් වීමක්. පංච උපාදානස්කන්ධ සකස් වීමක විඥාන ක්‍රියාකාරීත්වය විඥානයේ පිරිසිදු දැකීමයි ප්‍රඥාව කියන්නේ. විඥානය හරිය කියලා ගැනීම නෙමෙයි. විඥානීය මායාවක්. අපි මායාවකින් අහුවෙලා මනසට ආවරමුණකින් අපි අවබෝධ කරගත්ත අපට වැටහුණා කියලා. නමුත් එතන සක්කාය දිට්ඨියමයි. විඥානේ පිරිසිදු හම්බෙන්නට ඕනේ. ඒක යෝනිස මනසිකාරයත් එක්ක හම්බෙන්නේ. එහෙනම් බලන්න මේ ධර්මයේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ප්‍රතිපදාවට යොමු වෙනවා කියන්නේ මේ සම්මා දිට්ඨියට යොමු වෙනවා කියන්නේ අපි තුල යම් වර්ධනයක් නොවි අපි මේ සාමාන්‍ය හිතනා වගේ ලේසි කාර්යයක් නෙමෙයි. ඒකට ලොකු වර්ධනයක් ඇතුළේ තියෙන්න ඕනේ. ඊළඟට මේ කාරණාව විස්තර කරලා දුන්නාට පස්සේ නැවත වතාවක් අහනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉතුරු කාරණා තව තියනවාද කියලා තියනවා කියලා විග්‍රහ කරලා පෙන්නනවා ඊළඟ කාරණාව. නමුත් අපි අදට මේක නවත්තලා අපි ප්‍රශ්න ටිකට අවස්ථාව දෙමු. එතකොට අපි කතා කරා කුසලයේ අකුසලයේ පිළිබඳව, ආහාර සම්බන්ධී, දුක සම්බන්ධී, එතකොට ජරා මරණ සම්බන්ධයෙන්, ජාතිය සම්බන්ධයෙන් කතා කරන්නට හෙදුණා. ඉතින් මේ සම්බන්ධයෙන් පැනනගුණ ප්‍රශ්න අපි පැය භාගයක් කාලයක් තියෙනවා. ඒ සාකච්ඡා කරලා අපි ඊළඟ සතියේ ඉතුරු ටික කරමු. හොඳයි තෙරුවන් සරණයි. සාමාන්‍ය අප්‍රමාණකින් හොඳයි කල්යන මිත්‍රන් සම වෙනවා. අද ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙමි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මෙතන මේ සම්මා දිට්ඨියට පැමිණීම හඳුන්වන්නේ රාගානුසය, ද්වේෂාන්, පටිඝානුසය, මානංශ නැතිවීම කියලා ඒක අස්මීති කියන මාන අනුසය කියලා හැඳින්නුවේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඒ අවිද්‍යාව මත ස්වාමීන් තෙරුවන් සරණයි. එතන සම්මාදිට පැමිණීම නෙමෙයි ඔහු ඒ දේ කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අරහත්ත්වයනේ කියන්නේ. සෝ රාගානුසයන් පටවිනවා. ඔහු ඔහු තමයි රාගානුසය දුරු කරන්නේ. වෙන කෙනෙකුට බෑ. ඔහුයි පටිඝානුසය දුරු කරන්නේ. ඔහු තමයි අවිජ්ජානුසය අස්මීති කියන එමේ කියන මානිය දුරු කරන්නේ. අන්න ඔහු තමයි දුක සම්පූර්ණයෙන් කෙලවර කරන්නේ. වෙන කෙනෙක් නෙමෙයි. එයයි කරන්නේ. ඒ නිසා මේ එයා කරා නෙමෙයි කියන්නේ ඔහු තමයි ඒක කරන්නේ. ඔහු තමයි සම්මාදිටපත් වෙච්ච ඔව් ඒ සියලු දුරු කරන්නේ. එයාට සම්මාදිට ලැබුණා කියලයි කියන්නේ. ඊතරවසන්න. ස්වාමීන් වහන්සේ මේ අන්තිමට කිව්වා අප්පනා ව්‍යාප්පනා තව වචනයක් කිව්වා ඒක ඇහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මහා චත්තාරිසල සූත්‍රයේ තියෙන්නේ අප්පනා වියප්පනා අභිරෝපණ. ඒ කියන්නේ මේ එතන තියෙන්නේ ඒ එතන ආර්ශිත ලොකු විග්‍රහයක් එතන තියෙනවා. ආර්ශිත වඩන අනාසසිතින් යුක්ත. ඒ කියන්නේ සත්‍ය දකින්න යොමු කර ඉන්න කෙනාට ඒ දේ සඳහාම ඒ සත්‍ය දැකීමට ඒකටම යොමු කරගන්න ගතියි. ඊළඟට වචී සංකාර. ඒකට ඒකත් එක්කම විතක්ක ਵਿਚාරය. මෙන්න මේකට කියනවා සම්මා සංකප්පය කියලා. ඒක තියෙන්නේ මහා චත්තාරීසක සූත්‍රයේ. ඉතින් මේ මාර්ගය ලෝකෝත්තර මාර්ගය පිළිබඳ විග්‍රහයේ තියෙන්නේ. මේ විග්‍රහයේදී ඒ ටික ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා. ත්‍රිවංශන. ත්‍රිවංශන ස්වාමින්වහන්සේ මේ දැන් පටිසම්පාදේ න්‍යාය කියද්දී මේ ඇතිකල්ලි මේ ඇත මේ ඇතිවීමෙන් මේ ඇතිවී කියද්දී එතන මේ ඇතිකල්ලි මේ ඇත කියන එක අර වර්තමානයේ පිළිබඳ ස්වභාවය සහ ඇතිවීමෙන් මේ ඇතිවේ කියද්දී ණය පැමිණීම කියලා අපි තේරුම් ගත්ත හරිද ස්වාමීන් වහන්සේ? තේරුම් සරණයි. තේරුම් සරණයි. නෑ ඔය අංග හතරම පටිසම්පාදේ දැකීම. මේ ඇතිකල්ලි මේ ඇත මේ උපදීමෙන් මේ උපදී ඇත්තට උපදීමෙන් කියලා කියන්නේ ඉමස්මින් සති ඉදන්වත් ඉමස් උප්පාදා ඉදන් උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදන් නොහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධ්‍යති. එතකොට මේ ඇති තැන මේ ඇත මේ ඉපදීමෙන් මේ උපදී. එතකොට ක්‍රියාවත් එක්කම හම් වෙලා. මේ ඇති තැන මේ ඇත මේ උපදීමෙන් මේ උපදී. මේ නැති තැන මේ නොවේ මේ නූපදීමෙන් මේ නූපදී. එතකොට අර සංස්කාරයක් කියන්නේ ක්‍රියාවක් එක්කනේ. කියන්නේ යම්කිසි සකස් වීමක් එක්කනේ. එතකොට දැන් අපට මුලින්ම හම්බ වෙන්නේ හේතුවයි කියන්නේ අපි හේතුව සහ ඵලය කියන කතා කරනකොට අපි හේතුව දැක්කා ඵලය දැක්කා කියලා විතරක් හරියන්නේ නැහැ. ඒ දර්ශනයේදී හේතුවක් දකිනවා ඵලයක් දකිනවා හේතුයෙන් ඵලය හටගන්න බවක් දකිනවා. හේතුවක් දකිනවා ඵලයක් දකිනවා මේ ඇති තැන මේ ඇත මේ උපදින තැන මේ උපදී. මේ නැති තැන මේ නැත. මේ නූපදින විට මේ නූපදී. එතකොට ඒ හේතුවත් ඵලයක් දකිනවා. හේතුෙන් ඵලය සකස් වෙන බවත් දකිනවා. හේතුව නැති තැන ඵලය නැති බවත් දකිනවා. හේතුව සකස් නොවීම ඵලය සකස් නොවන බවත් දකිනවා. ඒක සම්පූර්ණයෙන් ප්‍රඥා චක්කුසයෙන් දැක්මක් තමයි විග්‍රහ වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ අද අද ප්‍රධාන ප්‍රශ්නයක් මේ සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් නැගුණා මේ වහන්සේගේ කළ දේශනාවක් පොඩි දවසක මේ ඒකෙදී ධාර සූත්‍රය කියලා සූත්‍රයක් වහන්සේ දේශනා කළා මේ ඉච්ඡ භාවය සහ අනිත්‍ය ගැන සාමාන්‍යයෙන් ඒක තියෙන සංගතනිකායේද අංගුතරනිකායේද කියන පොඩ්ඩක් කියන්න පුළුවන් මම බැලුවා සාමාන්‍යයෙන් හොයාගන්න හම්බුනේ. ඊළඟ තරණය තෙරුවන් සරණයි. ඇතරම එක ධාරණේ වෙන නමක් තිබි මට ඒ නම පොඩ්ඩක් පැටලුණා. ඒක තියෙන සංයුත්ත නිකාය එකේ. සංයුත්ත නිකාය එකේ තියෙන්නේ ඒකේ පැහැදිලි කරනවා කියන්නේ අනිච්ච කියන කාරණාව සහ අනිච්ච කියන දෙකම හම්බ වෙනවා. අනිච්ච කියන කාරණාව යෙදෙනවා ඉච්ඡ නැති බව. දැන් අද විකෘති කරන විග්‍රහයත් එක්ක ඒ කියන්නේ අනිච්ච ඒ කියන්නේ අපි දන්න අනිච්ච විග්‍රහය විකෘති කිරීමනේ අනිච්ච කියලා දාගන්නේ. නමුත් අනිත්‍ය කියලා විග්‍රහයක් බුදුන් වහන්සේ විග්‍රහ කරනවා. ඒ අනිත් අපි කතා කරන අනිත්‍ය කියන එක නෙමෙයි. ඒක විග්‍රහ කරන අනිච්ඡා පින්ඩ මේසානම් අනිච්ඡා සේනාසන. ওই විදිහට විග්‍රහය තියෙන මට මතක ඇටියට. එතකොට අනිත් ඉච්ඡාව නැහැ පින්ඩ පාතය කෙරෙහි. ඊළඟට සේනාසන කෙරෙහි ඉච්ඡාව නැහැ. අන්න ඒක විග්‍රහ කරනවා. හැබැයි අනිත්‍ය කියන එක නෙමෙයි. ඒ අනිච්ච කියන එකට. ඒ අනිච්ච වෙනම තියෙනවා. ඒ ඒ විග්‍රහය. ඊළඟට ලෝකේ අනිච්චතං ඤත්වා අන්න ආයතනන්ත ලෝකය කියන්නේ සකස් වෙන ආයතන ලෝකේ අන්නේ අනිත්‍ය වශයෙන් නුවණින් දැනගන්නවා ඒක වෙනව තියෙනවා එතන චාල්ප ප්‍රාණික ඒක සංයුත්තනිකා එකේ සූත්‍රයක තියෙන්නේ දේවතා සංයුත්තේ ඒක මම හිතන්නේ සංයුත්තනිකා ඉවරණී කරපු දේශනාවෙත් ඒක තියෙනවා විග්‍රහ කරලා. ත්‍රිවංශන්නේ සිරවස්තන සංකේ සූත්‍රයේ සමහර නම මතකද සාමාන්‍යයෙන් නැත්නම් ඔක්කොම ටික බලන්න වෙනවා දෙන්න හොයන්න ගියොත්. තෙරුවන් සරණයි මට ඒකේ නම හරියට මතක නෑ දහර වගේ මතකයේ තිබේ නමුත් ඒ ආසන් ඒ අදහර සූත්‍රය ආසන සූත්‍රය බලන එක කියන්නේ සාමාන්‍යයෙන් සූත්‍ර දේශනා 100කට විතර පස්සේ සංයුත්නිකාය එකේ සූත්‍ර දේශනා 100කට දේවපුත්‍ර සංයුත්තය ඇත්තේ මේ ගිය සතියේ කියන්නේ ගිය මාසේ සංයුත්නිකා ඉවරණකේ ඒ විග්‍රහය තියෙනවා ඒ සූත්‍රේ. අන්න ඒක ඇහුවනම් ඒකේ මේ සම්පූර්ණ විග්‍රහය තියෙනවා. ඒකට සූත්‍රය බලා ගන්න පුළුවන්. ගිය ගිය සූත්‍ර විග්‍රහය සංයුත්නිකා විග්‍රහය. පෙරවසන්න. පෙරවසන්න ස්වාමීන් වහන්සේ ඇයි ස්වාමීන් වහන්සේ මේ හැම වෙලාවෙම ජාතිපත්‍යෙන් ජරා මරණ කියන්නේ ජාතිපත්‍යෙන් එහෙම කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් සමා ජාතිපත්‍යෙන් දුක කියවනම් විමසද්දී ගොඩක් ක්ලේශී ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ නමුතර එතෙන් ජරා මරණයම විශ්මස්තු කරගෙන පැටලෙන ගතිය වැඩි නිසාමත් ඇයි ඒ එහෙම විශේෂත්වයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරන්නේ නැතර අපිට වැඩිම ප්‍රකට දුක ස්වභාවයට අදාළ දෙයක් ඉන්නද එහෙම කියන්නේ තේරුම් ගන්න. තේරුම් ගන්න. දැන් අපි උපනිෂද් සූත්‍රය ගත්තොත් එතන උපනිෂද් සූත්‍රය විග්‍රහ කරලා පටන් ගන්නවම තියෙනවනේ. ඥානතෝ අහම්බික්කේ පසතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. එතකොට එතන විග්‍රහ කළාම පෙන්නනවා ඒ කියන්නේ දනිමින් දකිමින් පංචපාස්කන්ධයේ සත්‍ය දකිමින් එනකොට තමයි අර පටිච්චසමුපාද න්‍යය හම්බෙන්නේ ඒ ඥාණිය හම්බෙන්නේ. එහෙනම් එතන පංචපාස්කන්ධියම හොයන කෙනා ගැන විග්‍රහ කරන්නේ. එතකොට මේ සකස් වීම හම්බෙන්න කෙනා. නමුත් අපට මූලිකව ප්‍රකට වෙන දුකක්. එතකොට මේ දුක නිර්වචන ටිකක් තියෙනවනේ. දැන් ලෝකේ අපි අපි හිතමු දැන් බෝධිසත්වයෝ. ඇයි බෝධිසත්වයෝ මේ ගිහි ගත හැරලා ගියේ? නිවන් සත්‍ය සොයන්න ඕනේ කියලා ගියේ. බෝසත්ත්වෝ ගියේ මේ ජරා මරණය මේ මේ දුකින් නිදහස් වෙන්න. ඒතකොට අර ලෝකේ ප්‍රකට වෙන දෙයක් තියෙනවා. ඒකෙන් තමයි පටන් අරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් තේරුම් ගන්න පුළුවන් මොකද දැන් අපි ගත්තොත් ධ්‍යාන ධ්‍යානයේ දුකක් නැහැනේ. ඒතකොට ධ්‍යානය කියන්නේ සැපක්. එතකොට එහෙනම් ඒක විග්‍රහ කරලා දෙන්න බෑ. එතන විග්‍රහ කරන්න බෑ ධ්‍යානය ධ්‍යාන සැපය ඊළඟට වගේ අපට සැප කියලා හම්බෙන දේවල් එක විග්‍රහ කරන්න බෑ. හැබැයි සංකීර්ණ පංචපාකන්දා කියන එකේ අන්තර්ගත වෙනවා. ඒක නුවණත් එක්කනේ. නමුත් ලෝකේ ප්‍රකට කාරණාව එක්ක කතා කරනකොට අරක හම්බෙන්නේ නෑ. ඉතින් ජරා මරණය කියන්නේ ಜಾති මේ ඔක්කොම පැනවීමක්නේ. මේ ඔක්කොම හම්බෙන්නේ ಜಾති පැනවීමත් එක්කනේ. ಜಾති පැනවෙන්නේ නැත්නම් ජරා මරණ පැනවෙන්නේ. අවිද්‍යාව පැනවෙන්නේ නැත්නම් මේකක්වත් පැනවීමක් නැහැ. ඉතින් මේ හේතුප්‍රත්‍ය ධර්මයේ දකිනකොට ඔය පැනවීම ඉක්ම වෙන එකක් නෙවෙන්නේ. අපිට පටන් ගැනීම දෙක ඉමසගෙන යනකොට මේ ඒකයි <clears throat> සම්පූර්ණ රහතන් වහන්සේට ජාතික සේකරා කියන්නේ. ජරාමරණ සේකරා. නමුත් ලෝකයට නෙපෙන්නේ ලෝකයාගේ දැන් ලෝකයට ওই කතාව හම්බෙන්නේ නැහැ. ලෝකයට හම්බෙන්නේ ඉපදෙන මරණ කෙනෙක් නේ ලෝකේ. ඉතින් ඒ න්‍යාය රහතන් වහන්සේට තියෙනවා. ලෝකයෙහි. රහතන් වහන්සේ ඉපදිලා ඉන්නවා, මැරෙනවා. ලෙඩ වෙනවා. රහතන් වහන්සේට එක ලෝකයෙන් තියෙනවා. ඒ ලෝකයට අරක ගෝචර නැහැ. හැබැයි කියන්න පුළුවන් රහතන් වහන්සේ නැවත උපදින්නේ නැහැ. නැත්තම් රහතන් වහන්සේට ආශාව නැහැ. ওই ටිකක් විග්‍රහ කරලා දෙන්න පුළුවන්. එතනින් තමයි ලෝකයාට ඉස්සරලාම එන්න වෙන්නේ මේ ධර්මයට. ආවට පස්සේ මේ ඔක්කොම සොකීය රාමුවක්. සොය සංගත රාමුවක්. මේ සොය සංගත රාමුවට කොට වෙලා මේ ඔක්කොම තියෙන්නේ. මෙන්න මේ සත්‍ය දකිනකොට අර ප්‍රඥප්ති. මෙතකම්මයි ප්‍රඥප්ති කියනවනේ. නාම රූප විඥාන මේ ක්‍රියාකාරද දැචිතනකයි ප්‍රඥප්ති. මේ සියලු දේ ඉක්මවනවා. මේ ඔක්කොම ප්‍රඥප්ති. ඒක ප්‍රඥප්තියක් බව හම්බෙන්නේ නැහැනේ ලෝකයට. එහෙනම් ලෝකයට හම්බෙන දේ මේක පටන් ගන්න වෙනවා. ඒකෙන් පටන් ගන්න ඉමසගෙන යන්න තියෙන්නේ. ඒකෙන් ඉමසන් යනකොට අර ප්‍රඥප්තිය අයිගෙන ආයේ අර අපිටම යම් කෙනෙක් ඉමසන් යනකොට මේ පංචපාස්කන්ධ මේ සකස් වීම හැමෝම ඉතින් ආයේ අර කාරණාවකට දාන්න දෙයක් නෑ. අර කාරණාවකට යොමු කරන්න දෙයක් නෑ. මොකද ඒ කාරණාවෙන් පටන් ගත්තේ. ඒක සත්‍ය දකිනකොට මේ සකස් වීම හම්බුනේ. මේ සකස් වීම නොදකින නිසායි තමයි ප්‍රඥාප්තිය ඔක්කොම හම්බෙලා තියෙන්නේ. මේ සකස් වීම දකිනකොට ප්‍රඥාප්තිය ඉක්මවනවා. ඉතින් මෙන්න මේ නුවණ ක්‍රමානුකූලව ඇති වෙනකොට ඒ වර්ධනීයමත් එක්ක අර හැම දෙයක් පිළිබඳවම උපේක්ෂාවන තියෙන. ඒ නිසා තමයි දැන් අපි අද බලනවනේ නුවණත් එක්ක කල්පනා කරලා ඒ ජරා මරණේ මේ නුවණට සංසන්දනය කරලා බෙදලා බලන්න හදනවා. ඒක තමයි ලොකුම අඥානකම. ඒ නුවණ ඇති වෙන්නේ නැතුවනේ කරන්න හදන්නේ. නුවණ ඇති වෙන තැනදී අරක බෙදන්න දෙයක් නැහැ. ඒක නිස්සබහ වෙනවනේ. ඒක මේ ලෝකේ පැනව ගැනීමක් නේ. මේ හේතු ඇති දැන. ඒතකොට පනව ගැනීම ඉක්ම වෙනවනේ. නමුත් අපි අද එතන ඉඳගෙන අපිට ඒ ඒ අපිට තුල තියෙන ඒ ටික විතරක්. ඒ කියන්නේ මූලික ටික තාම තියෙනවා, තියෙන්නේ. අපි දන්නවා වර්ධනනකොට මෙතෙන් එහා ගියා මේක තියෙන්නේ. මේ වගේ හැකි නුවණක් හම්බෙන්නේ. අපි ඒකට මේක බෙදන්න හදනවා. ඒක ලොකු වැරද්දක්. ඒ නිසා නුවණ වර්ධනය වෙන තැනදී මේ සකස් වෙන ආකාරයේ තේරුණාට පස්සේ අහපව් මෙතන ජරා මරණේ මොකද්ද මෙතන දැන් ශනේ මේ මොහොතේ උපදිනවා කියන්නේ යාචතන මොකද්ද ඒක අදාළ නැහැ. ඒවා යෙදෙන්නේ නැහැ. අපි අපි ආපහු ආපස්සට යන්න හදනවා. පටන් ගන්න තැනට ආපහු යන්න හදනවා. ඉතින් ඒ නිසා එකයි මේක මේ බුදුරණවහන්සේ කියපු විදිහට යන්න තුනොත් එහෙම. අමාරු වැටෙන එක වැටෙනවමයි. බුදුරණවහන්සේ කියපු විදිහට හොයාගෙන යනකොට යනකොට ඒ නුවණ වර්ධනය වීමේදී හම්බෙන එකක් නේ. ඒතකොට අර ප්‍රශ්නේ එන්නේ නැහැ. අපි හිතමු යම් කෙනෙක් සෝත අපිට මාර්ගය ධර්මයේ ආબોධ කරගත්ත කෙනෙකුගේ ප්‍රශ්නයක් ඇහුවා කියලා මේක තේරෙන්නේ මේක මොකද්ද කියලා. එයාට කියන්න තියෙන්නේ පටන් ගත්ත විග්‍රහය එයා තුළ වැඩෙන විග්‍රහයක්. අර යමක සූත්‍රයේ යමකගෙන් අහන්නේ දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත් මොකද්ද උත්තරේ? අන්න මුල ඉඳන්ම විග්‍රහ කරගන්න එක කියලා දෙන්නේ. වෙන උත්තරයක් දෙන්න නැහැ. එයා තුළ වර්ධනය වුණ තැනදී එයාට අර තුළ ප්‍රශ්නයක් එන්නේ වෙන පද ප්‍රතිරූපකින් බෙදලා වෙන් කරන්න බෑ. අද මේ ඇතුළ වර්ධනය කරගන්න නැතුව අර පද ප්‍රතිරූපකයක් ඔස්සේ බෙදලා බලන්න හදනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අතනින් පටන් අරන් හොයන් යනකොට මේ පංචපාස්කන්ධයේ මේ සකස් වෙන ආකාරය අපට යම් පමණකට මේ සේය මාත්‍රයකට වෙන විග්‍රහයකින් තොරව හම්බ වෙනවනම් අහපව වර කාරණා බෙදලා බලන්න යන්න අවශ්‍ය නැහැ. තවත් ඒකම හොයන්න තියෙන්නේ. මේ හැම වෙලෙම බලන්න ඕනේ සක්කාය දිට්ඨිය කොහෙන්ද අහුවෙන්නේ? මොකද්ද මේ පංචමාස්කන්ධත් කොතනද අහුවෙලා තියෙන්නේ මම කියලා අරගෙන. මෙන්න මේවා නුවණින් ඉමස විමස ඉමස විමස හැම පැත්තරම යොමු වෙන තැනදී අර සියල්ලක්ම ඊට පස්සේ එයා තුලින් ඒ ප්‍රඥප්තිය බව හම්බ වෙනවා. ඉතින් ඒ සඳහා අපි තුල තව තවත් නුවණ වර්ධනය කරගන්නට ඕනේ. කිසි වෙලාවක අපට ලකුණක් දෙන්න හොඳ නැහැ. අපි අපි ඇත්තටම හිතන්නේ නේ අපට ලකුණක් දෙන තැන මේ මම මමම නේ මේ තහවුරු කරගන්නේ. සක්කාය දිට්ඨියනේ මේ තහවුරු කරගන්නේ කියලා හිතෙන්නේ නැහැ. එච්චරට සක්කාය දිට්ඨිය බැස ගන්නවා. එච්චරට අපි කැමති අපට සතුටු වෙන්න. විචක්ෂණය කරන්නේ නැතුව. නුවණ ඇති වුණාට පස්සේ නුවණ ඇති වුණ කෙනා අදම්බට නුවණ ඇති වුණා කියලා උද්දාමයටපත් වීමක් නෙමෙයි තියෙන්නේ. නුවණ ඇති වුණා ඒක එයාට වැටහීමක් විතරයි. එයාට හපදා හරිද මම සෝතාපන්නයි කියලා එහෙම උද්දාමයක් නෙමෙයි. ඒ ඒ ගතිය ඇත්තටම අර මේ මේ මේ ලෝකයාට ඉච්චරටම මේ බුදුරන් වහන්සේ කියපු ක්‍රමයට හැරෙන්න වෙන කිසිම ක්‍රමයකට දෙන්න බෑ. දුන්නොත් දුෂ්ටියක්මයි. දුන්නොත් අහු වෙනවමයි වෙන විග්‍රහයක් දුන්නොත්. ඒකයි පසේ බුදු කෙනෙකුට දෙන්න බැරි. පසේ බුදු කෙනෙක් කියන්නේ බුදු කෙනෙක්, සම්බුදු කෙනෙක්. ඒ පසේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තමන් අවබෝධ කරගත් ওই විදිහටම. නමුත් දෙන්න බෑ. දෙන්න හැකියාවක් නැහැ. ඉතින් අනික් කෙනෙකුට රහතන් වහන්සේ නමකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කොහේ දෙන්නද? දෙන්න හැකියාවක් නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුරන් වහන්සේ කියපු දේ. හැමෝටම කියන්න තියෙන ඉච්චරයි. මෙන්න කිසිම ක්‍රමයකින් දෙන්න දෙයක් ඉතින් ඒ නිසා අපි ඔය කියපු ක්‍රමයට අපි තව කල්පනා යෝනිසමනසිකාර දැන් ඔය ඔය ආපු ප්‍රශ්නෙම ඔය ප්‍රශ්නේ තුලම දැන් තියෙනවනේ තවදුරටත් ඇතුළතින් විමසන්න ඕන. දැන් මට තේරෙනවා මේක අරක තේරෙන්නේ නැහැ කියනකොට තවදුරටත් විමසන්නනේ තියෙන්නේ. තවදුරටත් ඇතුළෙන් විචක්ෂණය කරන්න තියෙනවා. දැන් තේරුණා කියනකොට තේරුණේ කෙනෙකුටනේ. ඒකත හැරෙනවා. තවදුරටත් විමසීමක් හම්බ වෙනවා. ඒකම තමයි මේ ප්‍රායෝගික අපේ ජීවිතයත් එක්ක හැම තැනකම ඔබ ප්‍රායෝගිකවත් එක්ක කරනකොට අන්න ක්‍රමානුකූලව වැටහීමට යමු වෙනවා. ඒකයි මේ ධර්මයේ ස්වභාවය. ඒකයි මේ ධර්මයේ මේ ගුණයන් වලින් ඉස්මතුලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි මේ ධර්මයේ තවදුරටත් උපයෝගී කරගන්න ඕන විවිධ පැති වලින් ධර්මය අහලා ධර්මයේ ශ්‍රවණය කරලා. ත්‍රිවංශන්නේ තුන් කරන්නේ බොම් කිව්ව. ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ මම දේශනා ගොඩක් පහදින් මට අර ඇහිලා දෙනවා ස්වාමීන් පැනවීමක් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ එතන දැන් පැනවීමක් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ යමක් ඇති බව හම්බි වෙන. ඔය අපි කිහියෙන් ඉඳලා වචන වලින් පැනවීමක් නැති වුණාට ස්වාමීන් වහන්සේ දෙයක් ඇති බව හම්බ වෙනවනේ. ඒතකොට ඒ ඇති බව හම්බීමත් එක්තරා පැනවීමක් කියලාම අපි තේරුම් ගන්න ඕන ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. තේරුම් ගන්නයි. ඇත්ත. ඒකත් පැනවීම. ඇති බව හම්බවීම දැන් අපිට දැන් අපි හිතන්නේ මම මැදිහත් වෙලා දැන් ඔන්න දැන් මම මේක මේ පොත කියලා. දැන් ඒ දැන් ඒකත් ඒක පැනවීමක් තමයි. නමුත් යමක් ඇති බව මඤ්ඤණාවක්නේ. මඤ්ඤිතයක්, ඉංජිතයක්. ඒක පැනවීම. ඒක ප්‍රඥාප්තිය. ඒක ප්‍රපංචයක්. මේ යවකලා සූත්‍ර පැහැදිලි කරන්නේ මොකක් ආවත්. එතකොට මොකද ඒක යම්කිසි දෙයකට සාපේක්ෂවනේ තියෙන්නේ. යම්කිසි තැනකට එක්කනේ මැනීම තියෙන්නේ. ඒක මානියක්. එතකොට දැන් මේ මානියේ තියෙන සීක වෙච්ච කෙනාට ඔය ඔය ටික ඔක්කොම තියෙනවා. නමුත් සීක වෙච්ච කෙනාගේ ඒක නිස්සාරත්වයත් එක්කයි පැනවීම ඒක හම්බෙන්නේ. මේ මානේ මේ මඤ්ඤිතේ නිස්සාරත්වයත් එක්ක හම්බෙන්නේ. එයාට කියන්නේ මා මඤ්ඤී කියන්නේ. නැත්නම් එයාගෙත් පැනීම තියෙනවා. එතකොට එහෙනම් අපට මොකක් හම්බුණත් එක දෙයක් වෙලා නම් ඒ කියන්නේ අපට විග්‍රහයක් දෙන්න පුළුවන් අපට මොනවා හරි මේ ලකුණක් දෙන්න පුළුවන් නම් ඒක පැනවීමක්. ඒක වෙන කෙනෙකුට සාපේක්ෂ නැන්නේ මට සාපේක්ෂව. වෙන කවුරුත් නෙමෙයිනේ පැන්නේ මමනේ. එහෙනම් මට සාපේක්ෂව. ඉතින් සක්කායදිට දිරු වෙනකොට ඔක වැරදිවව හම්බ වෙනවා. හැමතැනම වැරදි. දැන් අපිට මොකක් හරි හරි කියලා ගිහිල්ලානේ අපි සක්කායදිට දිරු වුණා කියලා හිතන්නේ. හැම එකක්ම වැරදි. සක්කායදිට්ඨියත් එක්ක බලන පංචපාස්කන්ධ ක්‍රියාකාරීත්වය තියෙන. අර උපමා පහත් එක්ක හම්බෙන්නේ. හැබැයි ඒ පැනවීම දුරු වෙන්නේ නැහැ. මොකද වෙමේ කියන මඤ්ඤණාව තියෙනවා. නිවීමත් එක තමයි සියලු ප්‍රඥප්ති දුරවන්නේ. එතකන් දුරවන්නේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් එතනින් අර පංචස්කන්ධ විමසන පැත්තට ගියොත් මේ එතකොට මම දෙයක් දැක්කා කියන ඒ මුළු ඔක්කොම ටික අරන් පංච උපාස්කන්ධ ඉවසන් ඕනේ නැත්නම් සමහර වෙලාවට හැම වෙලාවම අර දැක්ක දේට පංච උපාස්කන්ධ දාලා ඉවසන්නේ. ඊට මම ස්වාමීන් වහන්සේ මේ අනාස්තමී අත්තමානී ඒ ගාතාවක් කිව්වේ. එතකොට එහෙ නැත්නම් අපිට හැම වෙලාවෙම ඒ රූපය ඒ බාහිර රූපෙට පංච මාස්කන්ධ දාලා හරි ඒක නාම රූපයක් හරි කියලා තේරුම් ගත්තම අර තේරුම් ගත්ත කෙනා ඉතුරු වෙනවා නේද ස්වාමීන් වහන්සේ මම මට ඒක එහෙම කියද්දි හිතුනේ නැතර ඒ මුළු මම දෙයක් දැක්කා කියන එකම සකස් වීමක් කියලා අරන් හෙව්වොත් අර ඉතුරු වෙන්න විදිහක් නෑ වගේ මට නිකන් හිතුණා නිකන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එහෙම හරි ස්වාමීන් වහන්සේ ඒක. තෙරුවන් සරණයි. ඇතරම දැන් අපි මොන විදිහකට අපි කල්පනාවක් එක ඒ කල්පනාවකදී මේක කරගෙන යන තැනදී කල්පනා විචක්ෂණයක් විතරනේ. විචක්ෂණේ ප්‍රඥාවට හේතුවක්. අපි ඒක හරි බව නිර්වචනයක් කරගත්තා නම් මේක දැකීම බව නිර්වචනයක් කරගත්තා නම් වැරද්ද තියෙන්නේ. අපට ඇත්තටම ඒ ඒක ඕනේ. ඒ කියන්නේ මේ විචක්ෂණේ ඕනේ. හැබැයි අපට මනසින් දකින්න බෑ. මනසයි ප්‍රඥාවයි කියන්නේ දෙකක්. මනසින් අපි මනසින් ගොඩනගන තව මනසක් මනසට අරමුණක් හැට එන්නේ විඥානීය ක්‍රියාකාරීත්වයක් එක්ක. පංචපාස්කන්ධ ක්‍රියාකාරීත්වයක් එක්ක. අය පංචපාස්කන්ධයේ ක්‍රියාකාරීත්වය දැකීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එසකොට එන එක වැටහීම. ඒක අපට මේ දැන් අපි දැන් අද ගොඩක් කාර සමහර මේ ඒ හිත මොකද්ද මෙහෙම බෙද බෙදා බලනකොට අපි කොහෙන් ගියත් අපි කොඩකට යන්නේ නැහැ. අපි කොහෙන් තව හරි එකක් අල්ල ගන්නවා. හැබැයි අපි ওই කාරණා කරනකොට අපි කිසිම දෙයකට ඒ පැනවීම ඔක්කොම ඉක්ම වෙනවා ඒ ඔක්කොගේම අර්ථය ශූන්‍යව දකිනවනම් අන්න ඒක තමයි නුවණ කියලා කියන්නේ. ඉතින් ඒක අපට වෙන විදිහකින් විග්‍රහ කරගන්න බෑ. හැබැයි අපට හැම වෙලෙම හම්බෙන්නට ඕන දෙයක් තියෙනවනේ. හම්බෙන්න ඕන දෙයක්. ඒ තමයි සක්කාය දිට්ඨිය වැරදි බව. එහෙනම් අපට හැම වෙලෙම හම්බෙන්නට ඕන යමක් මට ගන්න නෙමෙයි මම ගත්ත දේ වැරදි. ඒකනේ සක්කාය දිට්ඨිය දුරන ප්‍රතිපදාව. අපි යමක් මට ගන්න කියලා දඟලනකොට ඒ ගන්න හම්බ වෙන දේ තුනම අපි තවත් පැත්තකින් ආයේ මඤ්ඤණාවක් නැත්නම් මම කියන පැත්ත වැළවීමකට යොමු වෙලා යනවා. අපි හැම එකම සත්‍යය හම්බ වෙනවනම් සත්‍යම හොයනවනම් එතකොට අපට මොකක්වත් අවශ්‍ය නැහැ. අපට අවශ්‍යතාවයක් වෙන තැනදී අපට මොකක් හෝ ලබන්න ඕන තැනදී අන්න එතකොට අපි තව දෙයකට අහු වෙලා සව සක්කාය දිට්ඨිය පැත්තකට අහු වෙලා. ඉතින් ඒක නිසා අපි හැම වෙලෙම බලන්නට ඕනේ අන්න ඒ ගතිය. ඒ කියන්නේ යමක් ගන්න නෙමෙයි. යමක් යමක් වලින් හතුටු වීම නෙමෙයි. හැම වෙලේම ඒ තුල සත්‍ය දකින්න. ආයේ ඒ එහෙම දකිනවනම් ආ ඒ හිතේ මොකද සත්‍ය කියලා ඒක හොයන්න දෙයක් නැහැ. මොකද එයාට සත්‍ය දැක්කා කියලා ලකුණක් නැහැනේ. සත්‍ය දැක්කා කියලා ලකුණකට යන්නේ නැතුව හැම වෙලේම සත්‍ය දැකීමකට යමු වෙනවා. ඉතින් ඒ කාරණාව දිගටම කරනකොට අර පුජ්‍යලයට ලකුණක් දෙන්න ඕනේ කියන ගතිය අයින් වෙන ප්‍රතිපදාවක් හැම වෙලෙම යොමු වෙනවා. ඉතින් ඒක හොඳට අපි තමන් ගැනම බලන්නට ඕනේ. තමන් ගැන බලමින්, තමන් ගැනම විමසමින්, ඒ කාරණාව පිළිබඳව කල්පනා කරමින් ඉන්නකොට මේ මම මම නෙමෙයි සෝතාපන්න වෙන්නේ. මම නෙමෙයි රහත් වෙන්නේ. මම සෝතාපන්නයි කියලා ලෝකෙට හම්බෙන්නේ. සෝතාපන්න වීම කියන්නේ සත්‍ය දැක්ක දෙයට කියපු නිර්වචනයක්. සම්මාදිට්ඨියටපත් වෙනවා. සත්‍ය දැක්කා මම කියලා ගැනීම වැරදි බව දැක්කා. වැරදි බව දැක්කා කියන්නේ ප්‍රඥාවට. එතකොට නිවුණ මම නිවුණා නෙවෙයිනේ. නිවුණා. එතකොට මේ ලෝකේ අපි විග්‍රහ කරන්න යනකොට අපි කොහෙන් ගියත් තව තැනකට අහු වෙලා විග්‍රහ කරන්න වෙන්නේ. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. ලෝකේ පැවැත්මක්නේ. ප්‍රඥප්තියන්නේ සියල්ලක්. හැබැයි අපට අවබෝධය කියන කාරණාවේදී ඒකයි නිවන ගැන විග්‍රහ කරනකොට නේ පටවින ආපෝ න තේජෝ න වායෝ ප්‍රඥප්තිය ඔක්කොම න කියලා විග්‍රහ කරනවා. බැබැයි තව ප්‍රඥප්තියක් කියන්නේ ප්‍රඥප්තියක් වෙන ප්‍රඥප්තියක් දානව නෙමෙයි. ප්‍රඥප්තිය ඔක්කොම ඉවරයි. එහෙනම් අපේ සම්මාදිට්ඨිය කියන්නේ නිවීමට මාර්ගය. එහෙනම් සම්මාදිට්ඨියටපත් වෙන තැනදී ප්‍රඥප්තිය ඉක්මන මගනේ හම්බෙන්නට ඕන නැත්තේ. සම්මාදිට්ඨිය කියන්නේ නිවීමට මග. එහෙනම් සම්මාදිට්ඨියටපත් වෙනවා කියන්නේ ප්‍රඥප්තිය ඉක්මන මග හම්බෙන්නට ඕනේ. ඒකයි අර මේ හැම එකම පැහැදිලි කරන්නේ මෙතකින්ම එයා මේ ඔහු මේන්න මේ විදිහට රාගනුසය පටිගනුසය මේ ඔක්කොම දුක කෙලවර කරනවා කියන්නේ ඒකේනා ඇයි එයාට හම්බලා තියෙන්නේ සම්පූර්ණ ප්‍රඥප්ති ඉක්මන මාර්ගය. එහෙනම් ප්‍රතිපදාවේදී ඒක හම්බෙන්නට ඕනේ. දැන් අපි හිතනවානේ රහතන් වහන්සේන ප්‍රඥප්තිය නැත්තේ අපට එහෙනම් ප්‍රඥප්ති තිබ්බට කමක් නැහැ. ප්‍රඥප්තිය බොරුව අපට හම්බෙන්න ඕනේ. ප්‍රඥප්තිය ඉක්මවීම අරහත්ත්වය. ඒ සඳහා මගයි සම්මාදිට්ඨිය. සෝතාපන්න වෙන්න කියලා මේ කෙලවරක් නෙමෙයිනේ. විමුක්තියනේ කෙලවර. විමුක්තිය කෙලවර නම් ඒ කෙලවරේ පටන් ගැනීම තමයි මේ. පටන් ගැනීම කෙලවර ඉලක්ක වෙන්නට ඕනේ. කෙලවර ඉලක්ක නම් මේ සියලු ප්‍රඥප්තියේ තියෙන අසාරත්වය හම්බෙන්නට ඕනේ. ඉතින් ඒක ලොකු නුවණක් එක්ක යන වැඩපිළිවෙලා. අපට හැම වෙලෙම මේ බුද්ධ වචනයේම ඇහෙන තැන විතරයි අපට ප්‍රතිපත්තියේ මේ ප්‍රතිපදාව අපතුලින් ඉස්මතු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ත්වන් සරණයි. පෙරවන් සාරණයි ස්වාමීන් වහන්සේ මේ මම ප්‍රශ්නයක් නේ මට හිතෙන දෙයක් කියන්නේ මේ දැන් අර ඉස්සරලයි මහත්තයා කිව්වානේ මේ ඇයි මේ ජරා මරණ කියන්නේ ඇයි දුක කියන්නේ නැත්තේ කියලා මේ ඒක මට හිතෙන්නේ එතන දැන් ඇත්තටම බුදුරජාණන් වහන්සේට අර පෙර නිමිතියෙන් දැකලා ඇත්තටම මේක මේ ජරා මරණේ ප්‍රශ්නයක් බව මේ තේරිලා ඒක සොයන්න මේ එතකොට ගියේ එතකොට ඒක ඒකට පිළිතුරක් මේ උන්වහන්සේ මේ සොයාගෙන ගියේ නමුත් අපිට තාම අපිට ඒක ගැන හරියටම ඒක දුකක්ද කියන එක තාම වැටහිලා නෑ හරියටම අපි මේ නිකන් ධර්මයේ ජරා මරණ කියලා අපි නිකන් ඒක අපිට තවත් බාහිර නිකන් දෙයක් විදිහට අපි ඒක බලන්න යන හින්දා වෙන්න පුළුවන් අපිට මේක ඒක තාම මේ හරියටම වැටෙන්නේ නැති කියලා මට හිතුණා. ඒ කියන්නේ වහන්සේ අදහසක් දැක ගන්න කැමති. තේරුවසන්නේ. තේරුවසරණයි. ඇත්තරම ලෝකේ දෙයක් කියන්නේ ජරා මරණ කියන කාරණාව බෝධිසත්වෝ දැක්කේ මේ පුජ්‍යලයට හම්බෙච්ච දෙයක්නේ. එතන පුද්ගලට හම්බෙච්ච දෙයක හොයන්න පටන් ගැනීමක් තියෙන්නේ. ඒක සකස් වෙන දෙයක් සකස් වීමක් බව දකින්න තැනදී පුජ්‍යලට ඇති දෙයක් බව ප්‍රඥාවට ඉක්ම වෙනවා. එතකොට ඒ කාරණාව විග්‍රහ කරන්න අවශ්‍ය වෙන්නේ වෙන විදිහකට. ඒ කාරණා විග්‍රහ කරගන්න යන්න තියෙන්නේ ආපහු අපි දෙයක් කියන කාරණාවකට යොමු කරගෙන. හැබැයි කෙනෙකුට යොමු වෙන තියෙන ඇති දෙයක් ඔස්සේ. ඇති දෙයක් ඔස්සේ නුවණින් ඉමසන්න යොමු වෙනවා. අවබෝධ කරගත් තැනදී ඇති දේ විග්‍රහ කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රඥප්තිය ඔක්කොම ඉක්ම වෙනවා. ඉතින් ඒ කාරණාව ඇත්ත. මොකද බුදුරන් වහන්සේගේ මේ ප්‍රතිපදාවත් එක්ක අපි සම්පූර්ණයෙන්ම මූලික තැනින් පටන් අරගෙන යන තැනදී ඒ නුවණ එකම අර සියලු ප්‍රඥප්ති ඉක්මවනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් බුදු බුදුහාමුදුරෝ බුද්ධත්වය අවබෝධ කරගත්ත වෙලාවේ දැන් ඊට පෙර ආතුව තියෙන අර කියන්නේ පුබ්බේ නිවාස නිවාසාන ප්‍රඥාණය පහළ වුණා චතුප්පාඥානය පහළන. ඒ දැන් ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය දැන් බුදු බුදු කෙනෙක්ටම ආවේනික දෙයක් නෙවෙයි නේද? ඒ කියන්නේ දැන් එතනින් ඒ කියන්නේ එතනින් මේ ගැන ධර්ම මේ අර මේ ජාති කියන්නේ ಜಾති ගණනාවක්වත් සිහි කරලා එතනදී මේ පුද්ගලයේ ඉපදීම මේ ඇයි මෙහෙම වෙන්නේ කියන වගේ කාරණාවක් නිසා අර නිකනේ අන්තිමට අර අර මහපදාන සූත්‍රයේ තියෙන විදිහට මේ මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා අර මේ යෝනිසෝ මනසිකාරයේ මෙහෙවන්න පටන් ගන්න තුරු ඇත්තටම බුද්ධත්වයේ අවබෝධ වුණා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? සර්වන් සරණයි. තෙරුවන් සරණයි. අපි ගත්තොත් මේ බ්‍රහ්මජාල සූත්‍රය. පුබ්බේ නිවාස ඇති කරගෙන දෘෂ්ටි ඇති කරගත්ත කට්ටිය ඕන තරම් ඉන්නවා. ත්‍රිවිද්‍යාව කියන්නේ විද්‍යා තුනක්. විද්‍යා තුන අරහත්ත්වයට නෙවෙයි දැන් හැම හැම රහතුන්ටම ත්‍රිවිද්‍යාව නැහැ. ත්‍රිවිද්‍යාව කියන එකේ පෙරවිසු කඳ පිළිවෙල දැකීම එක විද්‍යාවක්. චුතවෙන උපදින බව දැකීම තව විද්‍යාවක්. ඒක අරහත්ත්වයටපත් නොවන ආර්ය ශ්‍රාවක නොවන ඕන කෙනෙකුට ලබා ගන්න පුළුවන් එකක්. හැබැයි ඒකත් විද්‍යාවක්. එක්තරා විද්‍යාවක්. ඒතකොට ඒ විද්‍යාව ඇති වුණා. දැන් ඒ විද්‍යාව ඇතිවීම බුද්ධත්වයට මුලක් කියලා එකක් නෙවෙයි. දැන් අපි අද ගොඩක් වරද්ද ගන්නවා. දැන් අපි අද ගොඩක් වෙලාට මේ ඔන්න පුබ්බේ නිවාස ඇති වුණා, චතුපාල ඇති වුණා, ඊළඟට ආසවක් ඇති වුණා. අපර ඔය ඔය ටික පිළිවෙලකට ඇති වුණා කියන එක විතරන යන්නේ. නමුත් හොඳට මහා ප්‍රධාන සූත්‍රය බලන්න ඕනේ. මහා ප්‍රධාන සූත්‍රේ හොඳ විග්‍රහයක් තියෙනවා. අර පුබ්බේ නිවාස චතුපාත ඔව ඒක හැතිවීම ඒක ඇති වුණාට පස්සේ සිදුවෙන එකක් නෙවෙයි ආසවක්ඛය. ඒ කියන්නේ ඒක ඇතිවීම හේතු කරගෙන සිදුවෙන එකක් නෙවෙයි ආසවක්ඛය. ඒ ඇති වුණාට පස්සේ ඊට පස්සේ බෝධිසත්වෝ මේ දැන් තවත් දැන් මේ ලෝකේ දුක කියන කාරණාවට ඉහා ගියපු දෙයක් තව තේරුණා. බෝධිසත්වයන්ට. චතුප්පහුබ්බේ නිවාසත් එක්ක. එතකොට හොයන්න පටන් ගත්ත බෝධිසත්ව මහපදසු ලස්සට විග්‍රහ කරන. ඇයි මේ උපදින්නේ? ඇයි මැරෙන්නේ? ඇයි ලෙඩ වෙන්නේ? මොකද්ද මේකට හේතුව? කිම් පබවා. අන්න එතනදි තමයි උදානයක් කියනවා. සමුදයෝ සමුදයෝති හටගත්තා හටගත්තා. අන්න ඒ වෙලේ පෙර නොවැසීරු නුවණක් පහළ වුණා. අන්න එතන තමයි අවබෝධ වුනේ. අන්න එතන තමයි නිදහම්මස ඇති වුනේ. එතකම් මේ මේ මේ මගට ආවේ නැහැ. ඒකෙදි තමයි හම්බුනේ. එතකොට ඒ නිරෝධය මේ ඔක්කොම ධම්මස ඇති වුණා ඊළඟට පංචවස්තු දේවය වශයෙන් දැකීමේ අරහත්ත්වයටපත් වුණා කියලා අන්න විග්‍රහ කරනවා. ඒතර ආසවක්කය විග්‍රහය ඒ ටිකත් එක්ක තියෙනවා. ඒතර මෙන්න මේ විග්‍රහයේදී සම්පූර්ණයෙන් අර ලෝක ප්‍රඥාවතියක් එක්කනේ අපි මේ හොයන්න පටන් ගන්න. පෙරවිසු කාල කඳ පිටිවිල්ල දැන් අපට හම්බෙන්නේ මේ ඔක්කොම ලෝක ප්‍රඥා. හැබැයි ලෝක ප්‍රඥාක්තියයි පුජ්‍යලයේ එක්ක ප්‍රඥාක්තියයි පුජ්‍යලයේ ගමන ප්‍රඥාක්තියයි ඒ සත්‍ය හොයාගෙන යනකොට මේ හටගන්න නුවණයි දෙක එකට ගන්න බෑ. සත්‍ය නුවණ හම්බුනහම ප්‍රඥප්තිය ඉක්මවනවා. ඉක්මෝ ප්‍රඥප්තියකට මේ නුවණෙන් ගලපන්න බෑ. ඉක්මෙව්වනේ. දැන් අපි අද ගොඩක් කරන්න හදන වැඩේනේ අර මේකට මේ ඒ කියන්නේ ප්‍රඥප්තිය බෙදලා බලන්න හදනවානේ මේ නුවණක් දාගෙන. එයි අපි දන්නවා අවබෝධ වුණාම මේකයි වෙන්නේ. අවබෝධ වුණ කෙනාට මේක කොහොමද වෙන්නේ කියලා මේක බෙදලා බලන්න හදනවා. ඒ කියන්නේ නුවණකට වර්ධනය වෙලා තේරුම් ගත යුත්තේ එහෙම වෙන්නේ නැතුව එතන ඉඳගෙනම වර්ධනය වුණාට පස්සේ කෙනෙකුගේ හැඟීම සිදුවෙන එකක් බෙදලා බලන්න හදනවා. කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒකයි මේක බුදු කිනුට හැර වෙන කටවත් දෙන්න බැරි. අනික් කෙනෙක් දෙන්න ගියම මොකක් හරි දෘෂ්ටියකට යනවා. ඒක ස්වභාවයක්. පසේ බුදු පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් එහෙනම් පසේ බුදු රජාණන් වහන්සේ කියන්නේ බුදු කෙනෙක් නේ. මෙච්චර දහම ඔබ වච ගොළු වෙලා නෙමෙයිනේ කතා කරන්න බැරුව නෙමෙයිනේ. ධර්මය කිව්වනේ අහලා පසේ බුදුම නෙවෙන්නේ කට්ටිය. මොකද ලෞකික සම්මාදිට්ඨිය පිළිබඳ විග්‍රහ කරන්නේ. හැකියාවක් නැහැ. මොකද ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට අවබෝධය කරා යන ප්‍රතිපදාව පෙන්වලා දෙන්න බෑ දෘෂ්ටියකට යන්න. හැබැයි ලෝක ප්‍රතිපදාව වෙනලා දෙන්න පුළුවන්. ඒක පසේ බුදුරණවහන්සේට හැකියාවක් නැහැ. ඒක පෙන්වන්නේ. ඒක බලන්න ඒක අපි කල්පනා කරොත් නික මේ සාමාන්‍ය කෙනෙකුට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් පසේ බුදුරන් වහන්සේට බැරනම් කවුද රහතන් වහන්සේ නමක් දෙන්නේ කොහොමද? සෝතපන්න කෙනෙක් දෙන්නේ කොහොමද? ඒ කාටවත් දෙන්න හැකියාවක් නැහැ. ඒ හැමෝම කියන්නේ බුදුරන් වහන්සේගේ වචන ටික. බුදුරන් වහන්සේ දුන්න ටික. ඒකයි බුදුරන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහට තේරුම් ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම දෘෂ්ටි එකට යමු වෙනවාමයි. ඒක ස්වභාවයක්. මොකද වෙන හැකියාවක් නෑ දෙන්නේ. ඉතින් ඒ නිසා මේ මහා පදාන සූත්‍රයේ ලස්සනට පැහැදිලි කරන මේ බුද්ධත්වය හම්බ වෙන්නේ ආසවක්කයට ප්‍රතිඋපපාදයට නෙමෙයි. මුලින්ම දහම් මැච පටිසමුපාදයේ හේතුපත්‍යබල වශයෙන් විමසීමත් එක්ක. ඒ අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ එhmenan අද දවසේ සාකච්ඡාව පෙන්වන්න කරන්න පුළුවන්. අද දවසේත් අප වෙනුවෙන් කාලය සමය වේකොට මේ ආකාරයෙන් දහම් කරුණු අපිට පැහැදිලි කර දීම වෙනුවෙන් ශ්‍රවණට සිසුර වෙනුවෙන් ඔබ වහන්සේට මේ පාද නමස්කාර කොට පුණ්‍ය අනුමෝදනා සිටින ස්වාමීන් වහන්සේ එහෙමනම් ඔබ වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමවටපත් කරන ලෙස ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අද දවසේදී බුදුරණවහන්සේ දාලා උතුම් බුද්ධ දේශනාවක් සාකච්ඡා කිරීම තුළින් රැස්කඩගත සියලු පින් පළවෙනිම පින්කම දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආයු වර්ණ සබ්බල ප්‍රඥාව වෙත්වා ඒ වගේම මළගිය ඥාතීන්ට විශේෂයෙන් අපවත් යෝදා අතිපුදිනේ කටුකුරුන් යාමන ස්වාමීන් වහන්සේද දරණාගම් කුසල ධම්ම ස්වාමීන් වහන්සේට නිවිසනසෙන් මේ සීල පින් උපකාරයක් වෙත්වා මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට ලෝක ශාස්ත්‍රයේ සුරකින මහ යතිවරයන් වහන්සේට දහමින් සනසෙන් මේ සීල පින් උපකාරයක් වෙත්වා ඒ වගේම මේ ශ්‍රාවන්ත ශිෂ්‍යස සජීවී සාකච්ඡාව මෙහෙවන දලුවත් මහත්මයාට මාව මේ සඳහා යොමු කරපු රවි කොග්ගලගේ මහත්මයාටත් අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටත් මේ ප්‍රචාරය කරන සියලු දෙනාට ඒ වගේම උදව් උපදව් කරන විශේෂයෙන් නිහාර රූපසිංහ මහත්මයා ලනල් කම්බ්‍රාව සියලු දෙනා ආදී සියලු දෙනාටමත් මෙතින් අනුමෝදන් වෙලා උතුම් දහම් සැනසෙන්නේ සියල්ලක් හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.